තෙරුවන් සරණයි හැම දිනාටම අදත් අපේ සුපුරුදු සදහම් හමුව අප මේ පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ අද විවාහාර වර්ෂයෙන් 2020 වර්ෂයේ ජූලි මාසයේ 21 වෙනි අඟහරුවාද දිනය ලංකා වේලාවෙන් අපි උදෑසන 6ට කාලේ මේ සඳහා වෙන් කරගෙන තිබෙන්නේ අපි අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් මුණ ගැහෙන්නේ. ඉතින් මේ දහම් හම මාලාව අපි සෑහෙන කාලයක් තිස්සේ පවත්වාගෙන යනවා. සාමාන්‍යයෙන් දිනක් කර දිනක් අපි මුණ ගැහිලා මේ දහම් හමුව පවත්වනවා. මෙහි පරමාර්ථය අපි හැමදෙනාම දන්නවා. අපි හැමදෙනාම ධර්ම මාර්ගයට අවතීර්ණ වෙච්ච ඇත්තෝ මේ ලෝකේ මිනිස්සු හැටියට ජීවත් වෙලා ඉපදුන නමුත් අපිට මේ වටිනා තථාගත ධර්මය අහන්න, දකින්න, විමසන්න, පුහුණු වෙන්න, පුරුදු වෙන්න අවස්ථාව සැලසීලා තිබෙනවා. ඒ නිසා මේ ධර්මය ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී අපිට අවශ්‍ය වෙනවා මේ ධර්මයේ පිළිබඳ වැඩිදුර තේරුම් ගැනීමක්. ඇත්ත වශයෙන්ම මේ තේරුම් ගැනීමක් හරහා ඉදිරියට යන වැඩපිළිවෙලක් ඥානතෝ පස්සතෝ කියලා බුදුරජාණන් වහන්සේ එය දේශනා කරලා තියෙනවා. ඊළඟට තවත් තැන්වල පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ වැනි යෙදුම් වැනි දේශනා අපට හමු වෙනවා. මේක දැනගෙන දැකගෙන කළ යුතු දෙයක්. ඒ වගේම ප්‍රඥාවන්ත භාවය තුල කළ යුතු දෙයක්. කියලා ওই විදිහට දේශනා කරලා තිබෙනවා. ඒක නිසා මේ තථාගත ධර්මය අපි දැනගත යුතුයි, දැකගත යුතුයි. දැන ගැනීම අපිට පුළුවන් මේ විදිහට සාකච්ඡා සම්මන්ත්‍රණ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කිරීම දහම් පොතපත කියවීම සූත්‍ර දේශනා කියවීම හරහා මේ ධර්ම මාර්ගය දැනගන්න පුළුවන් ධර්මයේ දැනගන්න පුළුවන් දැක ගැනීම නම් තමා තුලින් කෙරෙන දෙයක් එවිටයි මේ ධර්ම මාර්ගයේ හරි ඉදිරියකට යෑමක් සිද්ධ වන්නේ. එහෙම නැත්නම් මේ ආසව ක්ලේශ ධර්ම දුරු කරලා මේ නිවීම මේ සැනසීම සාක්ෂාත් කළ හැකි වන්නේ එවිටයි. ඉතින් අන්නේ උතුම් පරමාර්ථයෙන් මේ ධර්ම මාර්ගය එලිපෙහෙලි කර ගැනීමක් විදියටයි අපි මේ දහම් හමුව පවත්වන්නේ. ඉතින් අදත් මේ දහම් හමුවට වෙනදා වගේම අපේ ගිහි පැවිදි කල්යාණ මිත්‍ර පිරිස එකතු වී සිටිනවා. පූජනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු අපේ කල්යාණ මිත්‍ර පිරිස හැම දිනාම ඊටාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. පිළිගන්නවා. පළමුවෙන් අපේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා බුද්ධ වන්දනා කරමු.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 ඒ අනුව අපි මාතෘකා කරගෙන තිබෙන්නේ තේමාව හැටියට තියාගෙන තිබෙන්නේ සතිමත් බව වැඩිම කියන තේමාව ඒ සඳහා මේ මාතෘකාව මේ මාතෘකාවට අදාළව මූලික මාර්ගෝපදේශනයේ හැටියට අපි මහා සතිපට්ඨාන දේශනාව තබාගෙන මේ දහම් හමුව පවත්වනවා. ඉතින් අපි සතිය පිළිබඳව මූලික අවබෝධයක් දැන් තිබෙනවා. අපි කලින් සාකච්ඡාවේදී මතක් කළා කිසිම විශේෂ සුදුසුකමක් නැතිව පුද්ගලයෙකුට මේ ධර්ම මාර්ගයට පිවිසෙන්න පුළුවන්. අපේ පසුකාලීන වැරදි මතයක් තිබෙනවා මේ නිවන් දකින්න පාරමිතා පුරලා තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ ඒ හේතුක ප්‍රතිසන්දි ලබලා තියෙන්න ඕන. ඔය වගේ වැරදි මතිමතාන්තර ගණනාවක් බුද්ධ දේශනාවල නැති බුදුරජාන් වහන්සේ දේශනා නොකරපු වැරදි මතිමතාන්තර වගේක්. එහෙම නැත්නම් పూర్ව සුදුසුකම් වගේක් පිළිබඳව පසු කාලීන ඇතම් අයගේ කතා මේ අටුවාවල විශේෂයෙන් අභිධර්මයේ වගේ තැන්වල ওই වගේ දේවල් කියවිලා තිබෙනවා. ඉතින් ඒවා ඇත්ත වශයෙන්ම නිවනට උපකාරක ධර්ම නෙවෙයි බාධක ධර්ම බවට පත් වෙලා තියෙනවා. ඔය වගේ නොඑක් වැරදි මත මේ නිවන් දකින්න පින් අදි වෙන්නේ නැති කියලා. එහෙම නැත්තම් මේ ජීවිතේදී බෑ. මෛත්‍රී බුදුහාමුදුරන් කාලේ තමයි මේවා කරන්න පුළුවන් වෙන්නේ. මේ මේ කාලේ රහතන් වහන්සේලා පහළ වෙන කාලයක් නෙවෙයි. ඊට පස්සේ අන්තිම රහතන් වහන්සේ කෙනෙකුත් අල්ලගෙන ඉන්නවානේ අපේ රටේ. ඒ වගේ විශාල වැරදි මතිමතාන්තර නිසා මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම යම් ප්‍රමාණයකට අඩාල වීමක්. එහෙම නැත්නම් ඒවට අපිට කියන්න වෙන්නේ මිත්‍යා දෘෂ්ටි කියලා. අඩාල වීමක්. වෙලා තියෙනවා. ඒක අද ඊයේ නෙමෙයි සෑහෙන කාලයක් තිස්සේ සිද්ධ වෙලා තියෙනවා. සමහර වැරදි මත ආරම්භ වෙලා තියෙන අටුවාවලි. ඉතින් ඊළඟට ওই ප්‍රකරණ ග්‍රන්ථ හතක් අපේ තියෙන සප්ත ප්‍රකරණය කියලා අභිධර්ම. ඒවයිත් මේවා තියෙනවා. ඉතින් ඊවට ලියපු අටුවා විශේෂයෙන් ඒ වගේ දේවල් වල මේ ගැටලු මතුවලා තියෙන, ඉස්මතු වෙලා තියෙනවා. නමුත් අපි දන්නවා බුදු පියාණන් වහන්සේ මේ ධර්ම මාර්ගයේ යන්න මේ මිනිස්යාට කිසිම විශේෂ සුදුසුකමක් දක්වලා නැහැ. මිනිස්සෙක් හැටියට ඉපදෙලා ඉන්නවනම් ඒකම ඇති මේ සුදුසුකම. ඉතින් කල්යාණ මිත්‍රයෝ හමු වෙලා මේ සී සද්ධර්මය ලැබිලා තියෙන කාලෙක ආයි වෙනත් සුදුසුකම් සොයා යාමක් අවශ්‍ය කරන්නේ නැහැ. අවශ්‍ය හැම සුදුසුකමක්ම ලැබිලා තියෙන ඇතර. ඒක නිසා අපිට දැන් තියෙන්නේ මේ ලැබිච්ච අවස්ථාව ලැබිච්ච සියලු සුදුසුකම් යටතේ මේ කාර්යය සම්පූර්ණ කර ගැනීමයි. ඇත්ත වශයෙන් මේක හරියට මගට පිවිසුනොත් මේක අමාරු නෑ. අපි අමාරුයි කියලා සාමාන්‍යයෙන් මේ ධර්ම මාර්ගයේ යන වැඩ අමාරුයි. මේවා කරන්න අපහසුයි අපිට බාධා වැඩි ප්‍රශ්න වැඩි කියාගෙන යන්නේ ඇත්ත වශයෙන්ම හරි මඟ පෙන්වීමක් නැති තැන්වල නිසි මඟ පෙන්වීමක් තියෙන තැනක මේවා බාධා බාධාවල් කියලා දෙයක් නැහැ ඇත්තටම. ඒ කියන්නේ මේ බාධාවල් කියලා හිතා ගන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් ඒවා ජය ගන්න පුළුවන්කම තියෙනවා. පසු කාලේ එනවා ආපු වැරදි මතයක් තමයි මේ ගිහි ජීවිතේ ඉඳගෙන නිවන් දකින්න බෑ කියන්නේ. ඒ ඒ ලොකුම මිත්‍යා දෘෂ්ටියක් ඒක. Eh, එහෙමනම් අපිට උපාසක උපාසිකා සමාජයක් ගැන කතා කරන්නම බැහැනේ. බුදුදහම. නමුත් මේ ශාසනයේ ශ්‍රාවක පිරිස eh, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. අනිත් එක ශාසනයේ සාතිශය බහුතරයක් ශ්‍රාවකයෝ ගිහි. පැවිදි ශ්‍රාවකයෝ ඉන්නේ ඊටාම අල්ප ප්‍රමාණය. සමහර කාලවල ඇත්තෙම නැති වෙලා ගිහපු කාලත් තියෙනවා. ඉතින් eh, ඒක නිසා මේ ගිහි භාවය නැත්නම් ගෘහස්ථභාවය ගිහි ජීවිතයක් ගත කිරීම ඊට අදාළ යුතුයකම් වගකීම් රැකී ආරක්ෂා වූ තැන්පත් කිරීම ඒවා නිවන් දැකීමට බාධාවක් නෙවෙයි මේ බාධාවක් වෙන්නේ නිවන් මඟ එලි හරියට එලි බෙහෙලි කරගත්තේ නැති වුණාම තමයි ඒ නිසා මේ නිවන් මඟ එලි බෙහෙලි කර ගැනීම තරමක් අමාරුයි නම පිළිපෙලි කරගත්තොත් මේ ගමන හරි පහසුයි. ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන දේශනාවේදී කියන්නේ යෝහි කෝචි කවුරු හරි එහෙනම් කවුරු හරි කියනකොට එයාගේ සුදුසුකම් කියලා නැහැ යෝහි කෝචි බික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨාන ඒවම් භාවේයි එහෙම තමයි ඔය මේ දේශනාව කරලා මේ දේශනාව අවසානයේ බුදුරජාන් වහන්සේ යම් මේ මේ පිළිබඳව නිකම් විවරණයක් වැනි දෙයක් කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ ඒ අවස්ථාවේ උන්වහන්සේ දේශනා කරන්නේ එහෙමයි. යෝහි කෝචි කියලා. යෝහි කෝචි කියන්නේ කවුරු හරි කියන කෙනෙක්. යෝහි කෝචි බික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවම් භාවේය ඒවම් භාවය කියන්නේ මේ මං ඉහත කියපු ආකාරයට වඩනවනම් ඒ දහම පුහුණු වෙනවනම් මේ තස්ස දින්නම් පලානම් අඤ්‍යතරම් පලම් පාටි ලංකා. එයාට ප්‍රතිඵල දෙකක් ගත හැකි. දිත්තේව ධම්මේ අඤ්ඤා. ඒ කියන්නේ මේ ජීවිතේදීම නිවන සාක්ෂාත් කරන්න පුළුවන් කියන්නේ. දිත්ත ධම්ම කියන්නේ මේ ජීවිතය. ඉතින් බැරි නෑ කියන්නේ. ඉතින් එතකොට කියලා කියනවාද මෙතන භික්ෂුවක්ය භික්ෂුණියක්ය උපාසකද උපාසිකාවද තිහේතුක ප්‍රතිසන්දි ලැබුව කෙනාද ඒව මේව මොකොත් කතාවක් නැහැ යෝහි කෝචි කවුරු හරි කවුරු හරි කිසිම ජාතිකත්වයක් ආගමික භාවයක් ස්ත්‍රී පුරුෂ භාවයක් ගිහි පැවිදි භාවයක් මේවට අදාළ නැහැ ඉතින් අපි ඒව පටලවාගෙන තියෙනවා පස්සේ කාලේ මේ මේ විශේෂයෙන් අටුවා වලින් මේ ධර්මයේ විග්‍රහ කරන්න ගියපු අය මේ බැරිකම නිසා Tamanට බැරිකම Tamanගේ නොහැකියාව ඉස්සරහට දැමීමක් මේ කරලා මේ පටලවල තියෙනවා Tamanට නොහැකි වුණාම ඒතරෝ Taman ඉන්න තත්ත්වේ බලන්න ගිහිව ඉඳගෙන මේක කරන්න බෑ කියලා කියන ඉතින් ගිහිව ඉන්න කෙනෙක් කවුරුද පැවිද්දෙකුට මේක කරගන්න බැරි වුණා ඉතින් පැවිද්ද කියන මේ ජීවිතේදී බෑ මේවට අහවල් ඇහවල් ඒවා කරන්න ඕනේ. ඒක නිසා මේ මේ මෛත්‍රී බුද්ධ කාලේ තමයි මේව කරන්න වෙන්නේ ඔය වගේ මේ මේ නිවන් මාර්ග පස්සට දැමීමට හේතුවම ඒ කියන පුද්ගලයාගේ නොහැකියාව. ඒ ඕනම දෙයක් එහෙමනේ. කෙනෙක් යමක් පස්සට දාන්නේ අද බෑ හිත කරමු කියලා බොහෝ වෙලාවට පුද්ගලයාගේ නොහැකියාවනේ. ඔහුගේ පසුබට භාවයනේ. ඉතින් ඒක නිසා අපි මේ නිවන් මාගේ යන ඇත්තෝ මේ කාරණේ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කවදාවත් පුද්ගලයා අහවල් පුද්ගලයාට විතරයි නිවන් දකින්න පුළුවන් ආවලාට බෑ කියලා නැහැ. කිසිම ජාතිකත්වයක් ආගමික භාවයක් ස්ත්‍රී පුරුෂ භාවයක් ගිහි පැවිදි කමක් මේකට කියලා නැහැ. යෝහි කෝචි කියලා කියලා දෙන්නේ කවුරු හරි. ඒවම් භාවේය. මම මේ කියලා තියෙන විදිහට වඩනවනම් ධර්ම මාර්ගයේ පිළිපදිනෝ නම් අනුගමනය කරනවා නම් ඉතින් ditthiyo ධම්මේ අඤ්ඤා ඒක තමයි ඉස්සර වෙලාම කියන්නේ. මේ ජීවිතේදීම අඤ්ඤා කුවේ මේ නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. සතිවා සමහර විට යම් ප්‍රමාදයක් වුණොත් උපාදිශේෂී තවදුරටත් මේ උපාදානයේ ඉතිරි වුණොත් අනාගාමිතා සමහර විට මේ ක්ලේශයන්ට මේ නැත්නම් මේ කාමයට ආයෙ නොයැටෙන මට්ටමට වත් කෙනෙකුට එන්න පුළුවන්. ඒ කියන්නේ ස්ථාවර වශයෙන් මේ මාර්ගස්ථේ වෙන්න පුළුවන් කියන එක. මේකේ අදහස. මේක නිසා අපි ඒ කාරණා දැන කියාගත යුතුයි. මොකද මේ මේවා සම්බන්ධයෙන් තියෙන මේ යම් යම් දුර්මත මේවා අද ඊයේ නෙමෙයි සියවස් ගාණක් සමාජගත වෙලා ඒවයි අපේ වැඩිහිටියෝ පරම්පරාවෙන් පරම්පරාවට දීලා තියෙන්නේ අපේ ඔළුවලට දීලා තියෙන්නේ. ඒවා මේ ජීවිතේදී කරන්න බෑ. ඒක නිසා අපිව පින්කම් කරමු. අරව කරමු, මේවා කරමු. ඒවා කරගෙන ඉඳිමු. එහොම ඉන්නකොට අපිට මෛත්‍රී බුදුහාමුදුරුව හම්බ වෙනවා. එහෙදි තමයි මේක කරන්න කියලා. ඒක පින්කම් අවසානයේත් ඕකමයි කියන්නේ හුඟක් අය. මේ මේ පින් හේතු කොටගෙන මෛත්‍රී බුද්ධ ශාසනය ඉපදිලා මෙහෙම මෙහෙම මෙහෙම කරලා නිවන් දකිනවා කියලා. ඒ වගේ විශාල දුර්මත. ඉතින් අපි ඒවා දුරු කරගන්න තමයි මේ ධර්ම මාර්ගයේ අනුගමනය කර මේ තේරුම් කරගන්නේ සාකච්ඡා කරන්නේ. ඉතින් හොඳයි අපි මේ වන විට සෑහෙන දුරක් මේ සතිපට්ඨාන දේශනාවේ ගමන් කරලා තියෙනවා. අනුපස්සනා වශයෙන් ගත්තොත් අපි තුනක් පහු කරලා තියෙනවා. කායානුපස්සන, වේදනානුපස්සන හා චිත්තානුපස්සන. ඉතින් ඊළඟට අපිට මුණ ගැහෙන්නේ මේ ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව ආරම්භ කරන්නේ බුදුරජාන් වහන්සේ කතංච පන බික්ක වේ බික්කෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. කොහොමද මේ ධම්මානුදම්පස්සී විහෙරති. ධර්මතා දහමට අනුව දකිමි. වාසය කරන්න. ධම්මේසු කිව්වම අර ධර්මතා ටිකක්මයි අපිව. දකින කෙනත් ධර්මතා ටිකක්. ඒ ඒක තමයි මෙතන සුවිශේෂත්වය. මේ ආර්ය ශාවකයා ධර්මතා ටිකක්. ආරි ශ්‍රාවකයා කියලා කියන්නේ. එතකොට එයා ඒ ධර්මතා තුල ඉන්නේ ඒකයි ධම්මේසු කියන වචනේ ඔහොම යොදලා තියෙන්නේ. ව්‍යාකරණයෙන් කිව්වොත් ඕක මේ හත්වෙනි විභක්තිය සත්වෙනි විභක්තිය බහුවචන. යමක් තුල ඉන්නවා කිය යමක් තුල කියන අර්ථයේ ඔය පාලි භාෂාවෙන් ධම්මේසු. එතකොට එක් පැත්තකින් මේක හරිය සුවිශේෂත්වයක් තියෙන මේ මේ ධර්ම මාර්ගයේ යන පුද්ගලයා කියලා කියන්නේ ධර්මතා ටික. නාම රූප ධර්මනේ. පුද්ගලයා කියලා අපි කියනවා ඊළඟට නංගන් දීලා තියෙනවා අපිට. නමක් දීලා තියෙනවා. ඉතින් ඒ නමින් අපිව හඳුන්වනවා. ඉතින් තවත් මේක විදිහට මේ අනාත්මතා පත්‍ර අපිට තියෙනවා. සම අපි දන්නවනේ අපිට මේ සමහර වෙලාවට අපට ඩෙන්ටි කාඩ් තුන දෙක තුනක් තියෙනවා. ජාතික ඇඳුම්පත තියෙනවා. ඊට පස්සේ අපේ සේවා ආයතනයෙන් නිකුත් කරපු ඇඳුම්පත තියෙනවා. නොඑක් විදිහට තියෙනවා. මේ අනන්‍යතාව පෙන්눔 කරන්න මෙයා අහවලා. මෙයාගේ නම මේක. මෙයා ඉන්නේ අහවල් තැන. මෙයාගේ ලිපිනේ මේක. උපදුනේ අහවල් දවසේ. ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද? ඉතින් ඔය වගේ එක එක දේවල් වලින් මේ අපිව අනන්‍ය කරලා එකිනෙකාගෙන් වෙන් කර දක්වන්නේ යම් යම් ක්‍රමවේදයන් භාවිතාවෙන්. අනන්‍යතා දක්වන. ඉතින් ඒකට තමයි නංගන් තනතුරු ආරෝපණය නොඑක් දේවල් ඉදිරිපත් කරමින් මේ අනන්‍යතාවක් දැක්වුවට මොකද මෙතන තියෙන්නේ මේ පුද්ගලයා මේ මේ මේ ධර්ම මාර්ගය යන තැනැත්තා ආර්ය ශ්‍රාවකය එයා ධර්මතා ටිකක් නාම රූප ධර්ම ටිකක් කියලා අපි කියන්නේ. ඉතින් මේ නාම රූප ධර්මයක් වන මම ජීවත් වෙන්නේ නාම රූප ධර්මත් එක්කමයි. මේ මේ ආශ්‍රය නිශ්‍රය කරන්නේ ඇහැට පේන්නේ, කනට ඇහෙන්නේ, නාසයට, දිවට, කයට දැනෙන්නේ, මනසට වැටහෙන්නේ මොනවද? ඒත් නාම රූප ධර්ම. ඊට පස්සේ මේ එකතු කරන්නේ, රැස් කරන්නේ, ගොඩනගන්නේ, නිර්මාණය කරන්නේ, ප්‍රතිසංස්කරණය කරන්නේ, රැක බලාගන්නේ ඒ මොනවද? ඒත් නාම රූප ධර්මයි. දැන් අපි මේ නාම රූප කියන එක මම හිතන්නේ අපේ කල්යාණ මිත්‍රයන්ට වැටහෙනවා මොකද අපි මේ විපස්සනා නමේ සාකච්ඡා මාලාවක් අපි කෙරුවා. ඒ විපස්සනා සාකච්ඡා මාලාවේ අපි පළමුවෙන්ම කරේ ඒ ඒ සාකච්ඡාව මේ ධර්මතා පිළිබඳව. ඒක නිසා මම හිතනවා ඒ නාම රූප ධර්ම පිළිබඳ ගොඩක් දේවල් කිව යුතුයි කියලා මම හිතන්නේ නැහැ. අපිට පහසුවෙන් ධර්මානුපස්සනාවට ප්‍රවේශ වෙන්න පුළුවන් වෙයි. ඉතින් කෙටියෙන් කිව්වොත් බුදුරජාණන් වහන්සේ මේ පවතිනා වූ සියලු දේ. එතකොට පවතිනවනේ මේ වර්තමාන මොහොත ගත්තොත් අපිට මේ යමක් පවතින බව ප්‍රත්‍යක්ෂයි. ඉතින් සමහරු කියනවා මොකක්වත් නැහැ කියලා. ඒ තව විකාරයක්. මේ මේ අපිට ඇහිලා තියෙන මේ මොකුත් නැහැ. මොකුත් නැත්තම් මේ ධර්ම මාර්ගයක් ගැන කියන්න, ධර්මතා ගැන කියන්න අවශ්‍යතාවයක් නැහැ. ධම්මා කියනකොට යමක් තියෙනවා. ධම්මා කියන වචනයට අපිට කියන්න වෙන්නේ දේවල් කියලා. වර්තමාන මොහොතේ ඇහැකනනාසේ දිවකය ක්‍රියාත්මක වෙනකොට මනස අවදිමත්ව තියෙනකොට අපිට පේනවා යමක් පවතිනවා වර්තමානව. ඒවා වර්ණ රූප වෙන්න පුළුවන්, ශබ්ද වෙන්න පුළුවන්, ගන්ධ රස පහස වෙන්න පුළුවන්, යම් යම් ස්වභාවයන් වෙන්න පුළුවන්. අපි ඉන්ද්‍රිය ගෝචර වෙනවා. අපිට හඳුනාගත හැකි විඳින්න පුළුවන් අතපත ගන්න පුළුවන් එහා මෙහා කරන්න පුළුවන් ඒවා සකස් කරන්න පිළියෙල කරන්න පුළුවන් මොකද නැත්තේ? බොහෝ දේ තියෙනවා. අප්‍රමාණ දේ තියෙනවා. අසංකේයයන් අපමෙයයන්. අපේ මේ ඩිජිට්ස් 10ට ඒ කියන්නේ බිඳුවේ ඉඳලා 1 දක්වා මේ 10න් නේ අපි සංඛ්‍යා සංඛ්‍යා වශයෙන් දක්වන්නේ. ඒක නිසා ඒවට සංඛ්‍යා කියලා කියන්නේ. ගණනය කිරීමේ ක්‍රමවේදය. සංකම් ගච්ඡති කියලා බුදුදහමේ ඔබ කියන්නේ. සංඛ්‍යා පොකුරට සංඛ්‍යාත්මකව දක්වන්න පුළුවන් දැක්වීම. එහෙම සංඛ්‍යාවට දක්වන්න බැරි නිසා බුදුදහම කියන්නේ අසංකේයයන් කිය. මේ සංඛ්‍යා කියන ක්‍රමවේදයෙන් ඉදිරිපත් කරන්න බෑ ධර්මතා. ඒ කියන්නේ ගණන් කරලා අපි කියන්නේ සාමාන්‍ය විවාහරි ගණන් කරලා කියන්නේ කියලා ගණන් කරලා කියන්න බෑ. ඊළඟට පමාන කිරීම ප්‍රමාණ කිරීමටත් අපි යම් යම් මිනුම් දඬු හදලා තියෙනවා. ප්‍රමාණ කිරීමේ මිනුම් දඬු අපි දන්නවා. මනිනේව ලීටර් ග්‍රෑම් ඔය වගේ විදිහට නැත්තම් මීටර ලීටර ග්‍රෑම් කිලෝ ඔය වගේව එහෙම නැත්තම් තවත් විදිහකට වෝට්ස් බයිට් ඔය විදිහට ඉතින් එක එක ආකාරයකට ඔය මනිනකම හදාගෙන තියෙනවානේ. එතකොට මේ මැනිල්ලට කියන්නේ පමාන කියලා ප්‍රමාණ කර දැක්වීම කියන්නේ. ඉතින් මේ තියෙන නාම රූප ධර්ම ප්‍රමාණ කරලා දක්වන්නම් සය අප්පමෙය. එතකොට අසංකේයයන් අප්පමෙය. සංඛ්‍යා කර නොහැකි ප්‍රමාණ කර නොහැකි මේ නාම රූප ධර්මතා පිළිබඳ අපිට යම් ආකාරයක ප්‍රතිපත්තියක් නැත්නම් ඒව අවබෝධ කරගෙන ඊට අදාළව ක්‍රියාත්මක යුතු යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ওই නාම රූප ධර්ම වලටයි ධම්මානුපස්සනාවේ ධම්ම කියන්නේ. මේ ධම්මානුපස්සනාවට ආපුවාම පොදුවේ ධම්ම කියන්නේ මේ නාම ධර්ම වලටයි රූප ධර්ම වලටයි. ඉතින් නාම රූප ධර්ම අපි කලින් විස්තර කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන ආකාරයට රූප ධර්ම විස්තර කරන්නේ අර තේරුම් ගන්න පුළුවන් විදිහට ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහටයි රූප ධර්ම විස්තර කරන්නේ ඕනම කෙනෙකුට මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගන්න මේ මේ ලැබ් වලට ගිහිල්ලා විද්‍යාගාර වලට ගිහිල්ලා මේ අන්වේක්ෂ වලින් බලලා කරන එකක් නෙමෙයි එහෙම එහෙම කරන්න ගියා නම් එහෙම මේ ධහම තේරුම් ගන්න හම් වෙන්නේ බොහෝ දෙනෙකුට. දැන් මේ විද්‍යාව අපේ සයන්ස් භෞතික විද්‍යාව රසායන විද්‍යාව ජීව විද්‍යාව අල්ලගත්ත අය තමතු අසනීපයක් හැදිලා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ මේ මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් මේ මේ වයින් බැලුවම මේ භෞතික විද්‍යාවේ මේ අන්වීක්ෂ අරවා මේවායින් බැලුවම තමයි මේ බුදුදහම කියන එක හොඳට තේරෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරලා තියෙන්නේ මේ පරිේශනාගාරවල ලැබ්වල දාගෙන අන්වේක්ෂ වලින් බලලා තේරුම් ගන්න නෙමෙයි ඇහැ කනනාසය දිවකය මන කියන හයෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට. මොකද සියලු මිනිස්යන්ට තියෙන්නේ ওই හය. දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් ඒක ඇති. ඒක අපි දන්නේ නැහැ. සත්තා දේව මනුස්සානම් කියලා බුදුරජාණන් වහන්සේ ගැන කියමනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙහිම කියලා තියෙනවා. දෙවියන් සහ මිනිස්යන්ට තමයි බුදුරජාන් වහන්සේ මඟ පෙන්වීමකින් කියවෙන්නේ දෙගොල්ලන්ට තමයි මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ ධර්මයේ ඉගැන්වුවේ මේ ඔය මිනිස්ය තුල තියෙන දේවල් වලින් පමණයි. බාහිර දේවල් ඉතින් අර බාහිර දේවල් කිව්වට ඒත් ඇහැට පේන එක කනට ඇහෙන එක නාසයට දිවට කයට දැනෙන එක තමයි පෙන්න්නේ. බුදුරජාණන් සමාහයට නිදර්ශන දක්වලා කියනවා මේ උදාහරණ පෙන්නලා කියනවා මේ ධර්මයේ පැහැදිලි කරද්දී එතෙන්දිත් උන්වහන්සේ උත්සාහ කරේ ඉන්ද්‍රිය ගෝචර වෙන දේවල් ටික විතරයි. එතනින් එහා දෙයක් කිසිම වෙලාවක බුදුරජාණන් වහන්සේ නිදර්ශනයක්වත් හැටියට ගන්නෙ නැහැ. ඉතින් ඒක නිසා මේ පසින්දුරන්ට ගෝචර වන සීමාවේ තියාගෙන තමයි රූප ධර්ම පැහැදිලි කරන්නේ. පසින්දුරන්ට සමානස. ඒ අනුව රූප ධර්ම පැහැදිලි කරන්නේ චත්තාරෝ මහා භූත. අපිට මේ රූප ධර්ම ප්‍රධාන ගොනු හතරකින් නැත්නම් කුලක හතරකින් කොටස් හතරකින් ඉදිරිපත් කරන්න පුළුවන්. ඝන ද්‍රව වායු ශක්ති කියලා පඨවි කියන්නේ ඝන ඝනව පවතින අවස්ථාව. හැබැයි ඒව නිත්‍ය නෑ. ඝනකමක් තිබුණට ඝනට තදට ගොරෝසුවට එක තැනකට ගොනු වෙලා තියෙන භෞතික දේවල් තිබුණට ඒ ඝනත්වය ඝන බව හිම මොහොතේ අපිට දැනෙනවා ඝනත්වයෙන් තියෙන දේවල්. නමුත් ඒ ඝනත්වය කිව්වම ඒ ඝන බව හිත්‍ය දෙයක් හැටියට නෙමෙයි. නමුත් අපිට යම් යම් දේවල් ඝන දේවල් හැටියට ගත්ත හැකි ශරීරය තුල තියෙන දේවලුත් අපිට එහෙම ගන්න පුළුවන් පටවි වශයෙන් බාහිරේ තියෙන ඒවත් ගත්ත හැකි යාච අජ්ජත්තිකා පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු කියලා ඊටෝක ධර්මයේ විස්තර කරනවා ඊළඟට ආපෝ කියන්නේ සමහර වෙලාවට මේවා තරමක් ගලා යන වැగిරෙන ස්වභාවයෙන් තියෙනවා. වැක්කිරෙන වැగిරෙන ගලා යන ස්වභාවයෙන්. නිරූප ධර්ම. එතකොට ඒවත් අපිට මේ මොහොතේ අඳුන ගන්න පුළුවන්. ඒවත් ඇතුළතක් තියෙනවා. ඒ කියන්නේ අපේ ශරීරය තුලක් තියෙනවා, බාහිරෙත් තියෙනවා. ඊළඟට වායෝ කිව්වම ඊටත් වඩා සැහැල්ලු hama යන ඇහැට පේන්නේ නැති ස්පර්ශයට විතරක් දැනෙන හිතාසියුම් මට්ටමකින් භෞතික දේවල් නැත්නම් රූප ධර්ම තියෙනවා. ඒකත් අපිට ඉන්ද්‍රිය ගෝචර වෙනවා. ඉන්ද්‍රිය ගෝචර සීමාවේ මේවා තියෙනවා. ආයි අන්වේෂ දාලා බලන්න දෙයක් නැහැ මේවා. කිසිම උපකරණයක් ඕනේ නැහැ. කිසිම උපකරණයක් ඕනේ නැහැ මේ මේවා තේරුම් ගන්න. මේ අපි දැන් සිහිය උපදවාගෙන නෙතියේ. මූලික සතිමත්භාවය උපදවාගෙන තියෙන නිසා සතිය පිහිටෙව්ව සතිමත් වුණොත් වෙනත් කිසිදු උපකරණයක් නැතුව නාම රූප ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. ඒ විදිහට බුදුරජාන් වහන්සේ මේවා සකස් කරලා පිළියෙල කරලා අපිට ඊටාම හොඳට ඉදිරිපත් කරලා තියෙනවා. ඒකයි උන්වහන්සේගේ විශේෂත්වය. උන්වහන්සේගේ ශාස්ත්‍රෝත්වය, උන්වහන්සේගේ කල්යාණ මිත්‍රත්වය, ගුරුවරයා කියලා අපි කියන්නේ ඒකයි. ඉතින් ওই විදිහට පඨවි ආපෝ ආයෝ ඝන ද්‍රව වායු හැටියට තියෙනවා. ඒ වගේම ඊළඟට තියෙනවා තේජෝ ධාතුව කියලා එකක්. තේජෝ කියන්නේ උත්තේජනය කරන ලක්ෂණය. ඒ අර්ථයෙන් තමයි තේජෝ කියලා කියන්නේ. කය හෝ මනස උත්තේජනය කරන ලක්ෂණ තියෙනවා. ඔය අර මුල් කියපු තුනේ තියෙන ඒවා. තේජෝ ධාතුව මුල් තුනේ තියෙනවා. ඒ තුනෙන් පරිබාහිරව නෙවෙයි. පඨවි වල තේජෝ තියෙනවා. ආපෝ වල තේජෝ තියෙනවා. වායෝ වල තේජෝ තියෙනවා. මේ තුනේම අන්තර්ගත එක්තරා පොදු ධර්මතාවයක් හැටියට පෙන්වන්නේ. දැන් රස්නේ ගත්තොත් උදාහරණයක් ඇටියට රස්නේ සීතල වර්ණය ගන්ධයේ රසය ගුණය පණ මෙන්න මේ වගේව අයිති වෙන්නේ තේජෝ ධාතුව. එතන තේජෝ තේජෝ ධාතුවත් නිශ්චිත වශයෙන් දක්වන්න බෑ. අපිට කියන්න පුළුවන් ශක්ති කියලා. උත්තේජක අර්ථයෙන් තේජෝ කියලා කියන්නේ. හිත උනන්දු කරන අර්ථයෙන්, ගතසිත උනන්දු කරන අර්ථය. ඒක නිසා තේජෝ තේජොත් නිශ්චිත නැහැ, ස්ථිර නැහැ. එක තැනකදී උත්තේජකයේ වෙන දේ තවත් තැනකදී උත්තේජකයේ වෙන්නේ නැහැ. අපි සීතලෙන් ඉන්න අවස්ථාවක රස්නේ කියන දේ, රස්නේ කියන ධර්මතාවයේ උත්තේජකය වෙනවා. හැබැයි අපි රස්නෙන් දාඩිය දම දමා ඉන්න වෙලාවක ඒක උත්තේජකය වෙන්නේ නැහැ. එතෙන්ට උත්තේජකය වෙන්නේ සීතල. උනන්දුකාරකය වෙන්නේ. ගතසිර උනන්දු කරන්නේ එහෙම දෙයක. ඒක නිසා මේ තේජෝ ධාතුවත් හරි සංකීර්ණයි නමුත් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒතකොට ඔය විදිහට පඨවි ආපෝ වායෝ තේජෝ හැබැයි හුඟක් තැන්වල පටවියාපෝ තේජෝ වායෝ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. අපි තේරුම් ගැනීමේදී මේක හරියට අවබෝධ කරගන්න ඕන. පටවියාපෝ වායෝ කියන තුනෙන් පෙන්නලා ඒ තුන ඇතුලේ තමයි තේජෝ ඒ තුනෙන් පරිබාහිරව තේජෝ පවතින්නේ අනිත් එක තමයි පටවියාපෝ වායෝ තුන වෙන වෙනම පවතින්නේත් නැහැ. ඒවත් එකට මිශ්‍ර වෙලා තියෙන්නේ. නමුත් මේ රූප ධර්ම ගැන ඩිංග තෝරන්න ඕන නිසා තේරෙන්න ඕන නිසා බුදුරජාන් වහන්සේ මේක නිකන් හතරකට වගේ වෙන් කරලා උගන්වනවා. ඒක නිසා ඊළඟ පියවරේදී චතුන්නංච මහා භූතානං උපාදාය රූප විස්තර කරන්නේ මේ හතර උපාදාය කියන්නේ එකට ගොනු වීමටයි. ඒක මේ කවුරුවත් කරන වැඩක් නෙවෙයි මේගොල්ලොම ගොනු වෙනවා ගොනු වීමෙන් උපාදාය සවවත් කරන වැඩක් නෙවෙයි සතර මහා භූත ගොනු කිරීම දැන් උදාහරණයක් ගත්තොත් ජලය ජලයේ තියෙන ග්‍රාහක ලක්ෂණය කියන්නේ මොනවා හරි දෙයක් ළඟ තියෙන දේ නිකන් ගන්න ගතියක් තියෙනවා ගෑවෙන ගතියක් තියෙනවා මිශ්‍ර වෙන ගතියක් තියෙන ජලයේ. ඒතර ඒක මේ එහි ඇති ගුණය මිසක මේ කවුරුවත් සත්‍ය පුද්ගලයෙක් ඉඳගෙන කරන වැඩක් නෙවෙයි. වෙනත් තැනැත්තෙක් ඉඳගෙන කරන වැඩක් නෙවෙයි. දෙවියෙක් බ්‍රහ්මීක් කරන වැඩක් නෙවෙයි. ඒ ආපෝ ධාතුවේ ගතිය, ගුණය, ස්වභාවය, ස්වરૂපය ඒකයි. ඉතින් එතකොට මේ හතර ගොනු වීම, ගොනුව පැවතීම තමයි ස්වභාවය. ගොනු වෙන්න ගොනු වෙන්න උපාදාය රූපං රූපණය කෙරෙන නිරූපණය කෙරෙනවා මේවා ගොනු වෙන්න ගොනු වෙන නව නිරූපණ අපිට දකින්න පුළුවන් අපි අර කලිනුත් කියලා තියෙනවා මේ නාට්‍යයක නළුව හතර දෙනෙක් වගේ ඉතින් මේගොල්ලන්ට මේ එක එක විදිහට දේශ නිරූපණය වෙලා එක එක ජවනිකා පෙන්වන්න පුළුවන්කම තියෙනවානේ එක එක විදිහට ඉදිරිපත් කිරීම කරන්න පුළුවන් ඒ වගේ නිකන් සතර මහා භූත එකට ගොනු වීමෙන් නොඑක් විදිහ උපාදාය රූප සකස් වෙනවා. මේ මනුෂ්‍ය ශරීරය ගත්තම ඒක අපේ ශරීරය ගත්තොත් ඒක උපාදාය රූපයක්. සතර මහා භූත තමයි තියෙන්නේ. ඒකේ සතර මහා භූත ගොනු වෙලා තියෙන්නේ. පඨවි කියන එක වෙනම වෙන් කරලා පැත්තකින් තියන්න බෑ. ආපෝ පැත්තකින් තියන්න බෑ. වායෝ පැත්තකින් තියන්න බෑ. තේජෝ පැත්තකින් තියන්න බෑ. ඒක නිසා ඕවා බුදුරජාන් වහන්සේ අර වෙන් කරලා කිව්වට හැමතැනම යථා යතාවා කායෝ පනිහිතෝ හෝති කියලා ඔය යම් යම් ආකාරයෙන් ශරීරයේ තියෙන්නේද ඒ විදිහට තේරුම් ගන්න කියලා තමයි හුඟක් කියලා තියෙන්නේ. අර අවබෝධ කර ගැනීම සඳහා පොඩ්ඩක් වෙන් කර දක්වන. ඔය විදිහට සතර මහා භූත සහ ඒවා ගොනු වීමෙන් ඇතිවෙන උපාදාය රූප තමයි රූපං කියලා කියන්නේ. එතකොට ධර්මතා මූලික වශයෙන් අපි කොටස් දෙකකට බෙදෙනවා නාම ධර්ම සහ රූප ධර්ම කියලා. මේ රූප ධර්ම තමයි නිතරම ඉස්සර වෙලා පැහැදිලි කරන්නේ. මොකද ඒව තමයි පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන්නේ මූලික වශයෙන්. ඊළඟට නාම විස්තර කරනවා වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චති බික්වේ නාමං කියලා. ඉතින් නාම කියන ඒවා නම් රූප ධර්ම වගේ ඒ ඔය ඇහැ කන නාසය දිවගය කියන රසින්දුරංගෙන් රසින්දුරන්ට ගෝචර වෙන දෙයක් නෙමෙයි නාම මනසේ ඇති වෙන මනසටම ගෝචර වෙන දෙයක් දැන් වේදනා කියන එක විඳීමනේ ඒක මනසේ ඇති වෙන දෙයක් මානසිකයි මනෝමයයි මනෝ සෙත්තා මනෝමයයි මනෝපොබ්බංගම එහෙමනේ බුදුරජාණන් වහන්සේ මේව පැහැදිලි කරන්නේ ධම්මා මේ ධර්මතා මනෝමය මනෝපොබ්බංගම එහෙමයි වෙන්නේ මනස පූර්වාංගම වෙනවා දැන් අර රූප ධර්ම වුණත් රූප ධර්ම වශයෙන් පැවතුණත් රූප ධර්ම රූප ධර්ම හැටියට තේරුම් ගැනීමට ආධාර වෙන්නේ මනස. ඒක නිසා මේ මනසින් රූප ධර්ම තේරුම් ගැනීමමයි ධර්මතා කියලා. කියන්නේ නැතුව ධර්මතා කියලා කොටසක් වෙනම කොහේ හරි තැනක රූප ධර්ම වගේ තියෙනව නෙමෙයි. අපි එහෙම සමහර වෙලාවට හිතන මේ ධර්මතා කියලා කොටසක් වෙනම කොහේ හරි තියෙනවා කියලා. මේ රූප ධර්ම වගේ. නෑ. රූප ධර්ම විඳීමේ හඳුනා ගැනීමේ වේදනා සංඥා චේතනා ඒ පිළිබඳ සිටීමේ පස්ස හිතට ඇතුල් වීම මානසිකාර මෙනෙහි කිරීම කියන එවැනි හැකියාවක් මේ සත්වය තුල තියෙන. ගස්කල් වලට එහෙම එකක් නැහැනේ. නෝ සත්‍යය තුල තියෙන. ඉවෙන් හැකියාවක්. එතකොට අන්න ඒ හැකියාව නැත්නම් ඒ ස්වභාවය නාමං කියලා කියනවා. ඒ නාම ඔය නිකන් ඔහොම නිකන් රූප ධර්ම නෙවෙයි නාම කියන්නේ. ඒව නිකන් එහෙම පවතින්නේ. රූප ධර්මවත් එක විදිහක එක ස්ථාවරව පවතින්නේ. අනිච්චං කියන්නේ ඒකයි. අනිච්චං. මේවා එක්තරා විදියකට නිකන් මේ සක්‍රීයයි නැත්නම් ක්‍රියාත්මකව නැත්නම් ඒක ඒකාකාරයෙන් පවතින්නේ ඉතින් නාම ධර්මත් එහෙම. නාම ධර්ම ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට අර රූප ධර්ම මුලින්ම වෙන්නේ පර්ශ කියලා තමයි අපිට කියන්නේ. නැත්නම් තවත් ඉස්සරහට ගත්තොත් විඥාන. නැත්නම් විඥානනය වෙනවා. යන්තම් ওই සංඥාව තමයි සංඥාව විඥානයේ මූලික අවස්ථාව සංඥාව දැනෙන ගතියක් තියෙනවා. මේ දැන් සත්‍යය සත්‍යයට යන්තම් දැනෙනවා. මවකසේ දිත්‍යක ඇති දැනෙන ගතිය. ඒක තමයි සංඥා කියන්නේ. ඒ දැනෙන ගතිය පොඩ්ඩක් ඇහැ ඇහැ කනනාසය දිවකය කියලා මේ ඉන්ද්‍රිය පහ සකස් වෙලා මනසත් සකස් වුණයින් පස්සේ දැනෙන ගතියට කියන විඥානික. එතකොට ඒකයි ඒව චක්කු විඥාන ආදී වශයෙන් දක්වලා තියෙන්නේ. ඉතින් සංඥාවම තමයි සංඥා කියන ස්වභාවයම තමයි විඥාන වෙන්නේ. ඒක එක්තරා පුළුල් වීමක් නැත්නම් සංකීර්ණ වීමක් තියෙනවා. ඉතින් විඥාන මට්ටමේදී ඉතින් දැනගන්න පුළුවන් නේ. විඥානනය කරගන්න පුළුවන්. වෙන් වෙන් කොට දැනගන්න පුළුවන්. අර සතර මහා භූත රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්, ස්පර්ශ වශයෙන් වෙන් වෙන් කොට හඳුනා ගැනීම හැකියාව ඇති වෙනවා. ඒ ඒ මට්ටමට ආපුවාම සංඥා විඥාන වෙනවා. අර යන්තම් දැනෙන ගතිය වෙන්කට වෙන්කොට දැනගැනීමේ හැකියාව දක්වා වර්ධනය වෙනවා. ඒක එහෙමයි සංඥා විඤ්ඤාණයෙන්. ඉතින් ඒක හැම සත්‍යයකටම ඇති වෙනවා. ඒක 아무තු කුසලතාවයක්, 아무තු දක්ෂකමක් නෙමෙයි. ඒක සබාධමයේ දෙයක්. ඒ ඔය විදිහට විඥාන දෙනවා. එතකොට ඒකම අර අරමුණු හිතට වදින ගතියක් තියෙනවා. නිකන් විඥානය නිකන් ස්පොන්ජ් එකක් වගේ. දකින දේ, අහන දේ, විඳින දේ, දකින දේ, ඇහෙන දේ, විඳින දේ, පසින්දුරන්ට ගෝචර වන දේ ගන්න ගතියක් තියෙන එක. ඒ අරමුණු වල ගෑගෙන ගතියක් තියෙන විඥානය. ඒ ගන්න ගතිය පස්ස කියනවා. ඊට පස්සේ ගත්තම ඊට පස්සේ ඒක විඳින්න පුළුවන් කමක් තියෙන. ඒකට වේදනා කියනවා. ওই විදියට. ඊට පස්සේ ආයේ නැවතේ නිඳපු දේ මතක තියාගන්න පුළුවන්. නැවත මෙනෙහි කරන්න පුළුවන් මානසිකාර. ඔන්න ඔය වගේ මානසික හැකියාවන් ටික තියෙනවා. ඒවට කියන්නේ නාම ධර්ම කියලා. අර මුලින් කියපු දේවල් රූප ධර්ම. ඒවා නාම ධර්ම. එතකොට මූලික වශයෙන්ම ධම්මා කියන්නේ මේ නාම සහ රූප. මේ නාමයි රූපයි මූලික වශයෙන් ගත්තම කුසල ගණේටවත් අකුසල ගණේටවත් අයිති නැහැ. රූප ධර්මත් නාම ධර්මත් කුසල අකුසල ගණේට අයිති නැහැ. ඉතින් පස්සේ කාලේ මේ නාම ධර්ම කුසල අකුසල පැත්තට බෙදලා වෙන් කරලා දක්වලා දක්වන්න උත්සාහ කරලා තියෙන බුදු පියාණන් වහන්සේ මේක කරලා තියෙන රූප ධර්ම නම් කිසිම අවස්ථාවක කුසල අකුසල ගණයට වැටෙන්නේ කිසිම රූප ධර්මයක් පටවි කුසල අකුසල නෙවෙයි ආපෝ ආයෝ තේජෝ කුසල අකුසල ගණයට වැටෙන්නේ ඒව සුද්ධ ධර්ම නාම ධර්මත් එහෙමයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ප්‍රාථමික මට්ටමේදී මූලික අවස්ථාවේදී සුද්ධ ධර්ම ඒවා කුසල අකුසල ගණයට අයිති වෙන්නේ නැහැ. අපි ඒවා කලින් සාකච්ඡා කරලා තියෙන නිසා මම හිතන්නේ ගොඩක් විස්තර කරන්න ඕනේ නැහැ. මේන් සංඥාවයි චේතනාවයි මානසිකාරයයි තුන විතරක් සමහර විට කුසල අකුසල පැත්තට හැරෙන්න ඉඩ තියෙනවා. වේදනාව කුසල කුසල වෙන්නේ කොයි වෙලාවකවත් පස්සේ කොයි වෙලාවකවත් කුසල කුසල ගණයට වැටෙන්නේ නැහැ. නාම ධර්ම වලිනුත් තුනයි කුසල කුසල ගණයට වැටෙන්නේ. ඇයි මේ ධර්මතා වල කුසල කුසල ભેදයක් බුදුදහම පෙන්වන්නේ? අපිට වැදගත් වෙන්නේ ධම්මානුපස්සනාවට එනකොට ඔන්න ඔය කුසල කුසල කියන ප්‍රභේදය තමයි තාම වැදගත් වෙන්නේ. එතකොට කුසල ධම්මා අකුසල ධම්මා කන්හ සුක්ක කුසල අකුසල ආදී වශයෙන් ඔය බෙදීම මුල් බුදු සමයේ නැත්තම් බුද්ධ දේශනාවල තියෙනවා. අභිධර්මයට වගේ නකොට අභිධර්මය කියන්නේ පශ්චාත් කාලීනව ලියවිච්ච විවරණ ග්‍රන්ථ ටික. ඒ වයිදී ආවියා කතා ධම්මා කියලා එකකුත් ඉදිරිපත් කරලා තියෙනවා. සලා ධම්මා, අකුසල ධම්මා, අවියාකතා ධර්මා. මේ මේ නාම රූප ධර්ම විවිධාකාරයෙන් බෙදලා පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. දැන් රූප ධර්ම අභිධර්මයේදී රූප 21ක්ද කොහෙද එහෙම සංඛ්‍යාවෙන් දක්වන්න උත්සාහ කරලා තියෙන මේ අසංඛ්‍ය ධර්ම. ඒ ඒවා තමයි පටලැවිලි. ඒක බැලුව බැලමට හිතෙනවා මේක තෝරන්න උත්සාහ කරනවා කියලා. එහෙම හිතෙන්නේ ඒව විවරණය කර නැත්තොත් කියන්නේ මේක තෝරන්නයි අපි මේ උත්සාහ කරන්නේ කියලා. ඉතින් අන්තිමට ඇත්ත වශයෙන් වෙන්නේ පටලැවිල්ල. පටලැවිල්ල. ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ මුල් මුල් සමයේ බුද්ධ දේශනාවල මෙහෙම පටලැවිල්ලක් නැහැ. ඉතින් ඔය ධර්මතා මූලික වශයෙන් ওই විදිහට පැහැදිලි කළා මූලික මට්ටමේදී නාම රූප කුසල අකුසල ගණයකට වැටෙන්නේ නැහැ. සුද්ධ ධර්ම සංකත සංකත කියලා ඒවට කියන්නේ. සංකත හේතුඵල සංකතයක් කියන්නේ හේතු හේතුවක ඵලයක් හේතුන්ගේ ඵලයක් හේතුවක කියලා තනි හේතුවක් කියන්නේ නැහැ. හේතුන්ගේ ඵලයන් කියන එකයි සංකත ධම්ම කියලා කියන්නේ. යම් යම් හේතුන් නිසා සකස් වුණා. හේතුන් නිසා පවතිනවා. හේතුන් නැති වෙනකොට නැති වෙනවා. ඒකයි ඔය පටිච්චසමුප්පාද ධර්මයේ ඕක හරි නිකන් මේ න්‍යායික න්‍යායක් විදිහට දේශනා කරන්නේ ීමස්මින් සති දං හෝති. ීමස්ස උප්පාදාය දං උප්පජ්ජති. එතකොට මේක නිසා මේක යමක් නිසා යමක් පවතී. යමක් නිසා යමක් හටගන්න. යමක් නිසා යමක් පවතී. අනිත් පැත්තට කියන ීමස්මින් අසති දං නොහෝති. ීමස්ස නිරෝධාය දං නිරුජ්ජති කියලා. මේක නැතුණා මේකත් නැති වෙනවා. මේක නොපවතින විට මේකත් නොපවතී. ඉතින් මොකද්ද මේක මේක කියන්නේ? මේක මේක කියන තැනට අපිට ගන්න වෙන්නේ ධර්මතා. ඒක මේක අරක මේක කියලා අපි කියන්නේ. එහෙම කියනෝනේ අපි සර්වනාම වලින් හඳුන්වන්නේ. ඒ කියන්නේ ධර්මතා. එතකොට මේ ධර්මතාවලට අපි කියන්නේ සංකත ධම්ම. සංකත ධම්ම. එතකොට මේ සංකත ධර්ම සංකත ධර්ම විදිහටම තේරුම් ගැනීම හේතුඵල ධර්ම හැටියටම තේරුම් ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? එහෙම නැති වුණොත් සිද්ධ වෙන දේ තමයි සංකතං අபிසංකරෝති. අන්න ගැටලුව. මෙතන තමයි ප්‍රශ්නේ එන්නේ. සංකතං අபிසංකරෝ බුදුජානනාංශ දේශනා කරන අවිද්‍යාගතෝ යම් පුරිස පුද්ගලෝ මොකද්ද මේ අවිද්‍යාවටපත් වුණු පුද්ගලයා කියලා කියන්නේ මේ ධර්මතා ධර්මතා විදිහටම දකින්න බැරි කෙනා එතකොට මොකද කරන්නේ? එතකොට තියෙනවා අවිද්‍යාවක්. ඒ තැනක් ආතෝ. අවිද්‍යාවගතෝ යම් අවිද්‍යාවට ප්‍රමිත නැත්තා සංකතං අபிසංකරෝති අර කියන සංකතය අபிසංකරණය කරනවා ඒ කියන්නේ ඒ අර තමන්ගේ වැරදි දෘෂ්ටිය දාලා ආයි හදනවා ආයි හදනවා මේක නිකන් සරල උදාහරණයකින් කිව්වොත් අපි ගන්න ආහාරයට ගන්න ආහාර සබාධමේ නිර්මාණනේ. සබාධමේ නිර්මාණනේ. අපි ආහාරයට ගන්න සීලම ආහාර සබාධමේ නිර්මාණ. නැත්නම් අපි ආහාරයට ගන්නකොට මේක හදලා ගන්නෙ. අපි අතින් මොනවා හරි දාලා තුන පහ ඒව මේවා දාලා රසකාරක දාලා වර්ණකාරක දාලා සම්බල මලවල තෙම්පරාදු කරලා එහෙම කළා තමයි අර ස්වභාවික දේ නැවත සකස් කර ගැනීමක් කරන සංකතය අபிසංකරණය කර ස්වභාවික ආහාරය තුන පහ දාලා මේ මලවල තම්බල ටෙම්පරාදු කරලා අපේ දක්ෂ පක්ෂකම් එකතු කරලා අපේ දැනුමත් ඔතෙන්ට දාලා කෑම උයනවා කියලා එකක් කරනවා එතන තියෙන්නේ මේ සංතතේ අභිසංකරණය කරනවා කියන එකට මම මම මට ඉදිරිපත් කර හැකි සරල උදාහරණයක් මම මේ කිව්වේ. ඒතර අර ස්වභාවික දෙයක් නේ නාම රූප ධර්ම ටික. මේ ධර්ම නැත්නම් ඒවට සංකත කියලා අපි කියනවා. සංකත. ඉතින් සංකත ධම්ම නැත්නම් ධර්ම ධර්ම විදිහටම දකින්න කියන එකයි මේ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන්නේ ධර්මතා ධර්මතා විදිහටම දැකීම කියන්නේ. ඉතින් අර අවිද්‍යාවගතෝ යම් පුරිස පුද්ගලෝ ඒක අවිද්‍යාව තියෙන නැත්නම් ධර්මතා ධර්මතා විදිහටම දකින්න බැරි කෙනා මේවා යලි සකස් කරනවා. යලි සකස් කරනවා. අපිට කියන්න පුළුවන් ඉංග්‍රීසියෙන් ඕකට reform කියලා. ඔය rehabilitate රිෆෝම් රිෆෝම් කියන වචනේ හුඟක් හොඳයි. අර ඒකේ තියෙන ස්වභාවික ෆෝම් එක ආකෘතිය නැත්නම් අපි ඒකට කියන්නේ ස්ව ස්වභාවය කියලා. ස්වභාවය අර පුද්ගලයාගේ තියෙන තණ්හා විද්‍යාව දාලා ආයි හදනවා. රිෆෝම් කරන ෆෝම් එක රිෆෝම් කරන ස්වභාවය සංකතං අபிසංකරෝත. එතකොට දැන් මොකද වෙන්නේ? ෆෝම් එකක් අද ඒ කියන්නේ ආකෘතිගත කරපු ගමන්ම පුද්ගලයා මේ මේ සංකතය උපාදාන කරගන්න. මේ කෑම මම හැදුවේ. මම තමයි මෙහෙම හැදුවේ. හොඳට බලන්න මේ අපි ධම්මානුපස්සනාවට ප්‍රවේශ වෙන්න හදන්නේ ටිකක් ගැඹුරු දෙයක් ධම්මානුපස්සනාව. නමුත් මෙතනින්ම අපේ මාර්ග මේ ධර්ම මාර්ගයේ මේ සාකච්ඡාවෙන් අවසන් කරගන්නත් පුළුවන් අපේ ඵලය මේකෙන්ම ලබා ගන්නත් පුළුවන්. ඒක නිසා අපි ටිකක් සංසුන්ව සාවධානව මේක අවබෝධ කරගන්න උත්සාහ කරමු. අපි හැමෝටම පුළුවන් මේක අවබෝධ කරගන්න. එතකොට දැන් ආපහු අර කෑම උයන කතාවට යමු. එතකොට අපි ඔය සබාධමෙන් ලැබෙන දේ සබාධමෙන් ලැබෙන දේ අපි මේ ආහාරයක් විදිහට සකස් කරනවානේ. ආහාරයක් විදිහට සකස් කරන. ඒ සකස් නිකරුවොත් අපිට කන්න බෑ. ඒක නිසා ගන්න පුළුවන් විදිහට හදනවා. අපි හිතමු එහෙම කියලා. ඉතින් ඒක මූලික වශයෙන් ගත්තොත් මේ ආහාර සකස් කිරීම ගැන නෙමෙයි මේ කියන්නේ. මේ දෙක පටලවා ගන්න හොඳ නැහැ. මේ සංකත අபிසංකරෝති කියන එකට නිදර්ශනයක් මේ කතා කරන්නේ. කෑම සකස් කිරීම පිළිබඳව කාරණේ. උදාහරණයක්. එතකොට ස්වභාවික දේ අපි අපිට ඕන විදිහට හදනවා. දැන් මේ හදන්න ගියාමත් බලන්න මේ කෑමක් හදලා ඉවරුනාම කෑමේ මිශ්‍ර වෙලා තියෙන්නේ මොනවද? ඒකට මිශ්‍ර වෙලා තියෙන්නේ. ඉතින් මිශ්‍ර වෙලා තියෙන්නේ අපි කියනවා සමහර වෙලාවට මේක මොනවාද මේකේ මික්ස්චර් එක කියලා අපි අහනවා. ඉතින් අපි කියනවා අරව දාලා තියෙන, මේවා දාලා තියෙන, පහේ දාලා තියෙන, ලුණු යඹුල් දාලා තියෙන, තෙල් දාලා තියෙනවා, ඒව මේවා කියලා. ඊට පස්සේ කොහොමද හැදුවේ මේක රත් කරලා නැත්නම් තම්බලා පුච්චලා නැත්නම් බැදලා මලවලා ඉදවලා එක එක විදිහට අපි කියනවා. බලන්න මේකට එකතු වෙන දේවල්. ඊට පස්සේ ඒ තව තව ඇහුවොත් කියන්නේ ඉතින් මම කැමති ඔහොමයි. ඔහොම හදන්න. මම කැමති ඔය ඔය ඔය දේ ඔහොම උයයි. ඔය විදිහට හදලා කන්න මම කැමති. ඒකත් මමත් දාලා තියෙනවනේ තින්නේ. දැන් ආහාරයට, වෑංජනයට තුන පහ ඒවා මේවා දාලා විතරක් හදලා නැහැ. මමත් දාලා තියෙනවා. ඇයි මෙහෙම හැදුවේ කියලා ඇහුවොත් ඉතින් මං කැමති එහෙම. එහෙම නැත්තම් මගේ කෙනා කැමති එහෙමයි. එතනත් ඉන්නේ මම. මගේ අම්මා කැමති නේමයි, මගේ දරුවා කැමති නේමයි, මගේ මාත්‍යා කැමති නේමයි, මගේ නෝනා කැමති නේමයි. ඒක නිසා මෙහිම හැදුවා. එතකොට යන ස්වභාවික ආහාරයට කොච්චර දේවල් අපි එකතු කරලා තියෙනවද? කෑම වෙනවා. ඊට පස්සේ තව තවත් දේවල් එකතු කරලා ඇති. මිත්‍යා දෘෂ්ටි ආරෝමණයත් එකතු කරලා ඇති. එහෙමත් එකතු කරනවානේ. මට දවසක් මේ යම් කෙනෙක් ආහාරයක් ගෙන දෙද්දි මේ මම ඒක දිගහැරලා බලපුවාම මේ කඩදාසිය පොතල යට දැනයක් තිබුණා. ඒ ආහාර පාර්සලේම පැත්තක මේ යක දැනයක් මේ ඔතලා මේ තිබුණ කඩදාසිය. මම කල්පනා කරා මේ කෑමේකට මොකටද යකඩන්නේ? පස්සේ නම් දුරකථනය ටෙලිෆෝන් කරලා ඉතින් මම විහිළු කරා මේ ඒ තැනැත්තාට මේ අපි නම් යකඩන කන අය නෙවෙයි කිය. ඉතින් නෑ ස්වාමීන් වහන්සේ මෙහෙමයි ඉතින් ඕකේ හවල් අහවල් දේවල් තියෙන ඒක නිසා එහෙම දේවල් අපි ගේම් පිට කරනකොට එහෙමත් කරනවා කියලා. දැන් බලන්නකො ආහාරයට විරුද්ධ කරපු තව එකක් නේ. යකඩැනේ. යකඩැනේ විතරක් නෙවෙයි යකඩැනේ පිටිපස්සේ විවිධ මතිමතාන්තර දෘෂ්ටිවාද විශ්වාස පිළිගැනීම් ටිකකුත් බලන්නකො එකතු කරපුවා. එතකොට අපි හිතන්නේ ආහාරයක් නැවත සකස් කිරීමේදී කොච්චර දේවල් එකතු කරලා තියෙනවා. මෙන්න මේ එකතු කිරීමටයි බුදු පියාණන් වහන්සේ කියන්නේ අபிසංකරෝති අபிසංකරෝ නව එකතු කිරීම නව සංස්කරණ එඩිෂන් රිෆෝම් ඒක පුද්ගලයාගේ අවශ්‍යතාවය පුද්ගලයාගේ අවිද්‍යාව මේ කෑම පැත්තෙන් ගත්තොත් පුද්ගලයාගේ අවශ්‍යතාවයේ භාවිතේ පහසුව ආදී සලකල කරන වැඩක් මේක. මේ කෑම පිළිබඳ කතාව ගත්තේ නිදර්ශනයේට ඒක මේ අපේ මූලික කාරණයක පටලවා ගන්න එපා නිදර්ශනයක් හැටියට විතරක් තියාගන්න. එතකොට ඔන්න දැන් සංකත අபிසංකරණය කරන විදිහ. නැත්තම් ධර්මතා ධර්මතා විදිහට දකින්නේ නැතුව නැති නැති විට ධර්මතා ධර්මතා හැටියට දැක ගන්න බැරි වුණාම සිද්ධ වෙන දේ. ඒ තමයි අර ස්වභාවික දේ නැත්නම් හේතුඵල ධර්මානුකූලව සකස් වුණු දේ අපේ අතින් දාලා අපි නැවත සකස් කර ගැනීමක් කරනවා. සකස් කරනවා විතරක් නෙමෙයි. ඊට පස්සේ එතන ඉඳලා යන දේවල් තමයි දැන් මම යමක් සකස් කෙරුවම අපි කියන්නේ මම දාලා තියෙනවා තෙන්ට මම එතකොට මම දාලා තියෙනකොටම තවත් විදිහකට සකස් වෙලා මේක මමත්වයත් මේකේ තියෙන. එතකොට අර උපාදානයේ අනුසය මට්ටම එතනම ඇති වෙලා. මම හදපු කෑම මං හදන්නේ ওই විදිහට. මම හිතන්නේ එහෙමයි ඕක ගැන. මම කැමති එහෙමයි මම දෙන්න කැමති එහෙමයි මම කන්න කැමති එහෙමයි මට ඕන එහෙමයි මම හිතනවා කෑමට එහෙම වෙනවා කියලා මේ එහෙම නොවෙනවා කියලා ඉතින් මම දාලා තියෙන සෑහෙන ප්‍රමාණයෙන් කෑමට එතකොට එතකොට මොකද වෙන්නේ? දැන් ඉතින් ප්‍රශ්නේ එතන පටන් ගන්න. මම මම මම මම කෑමට දාපුවාම මමට ඕන විදිහට කෑම නැති වෙනකොට මොකද වෙන්නේ? වෙන්නේ මොකද්ද කියලා අපි හිතාගන්න අපි දන්නවා අත්දැකීමෙන් දන්න දැන් මොන. දැන් ඔන්න අපි කමටහනට ඔන්න අපි දැන් භාවනාවට යනවා ඔතනින්. ওই න්‍යායික දේවල් චුට්ටක් කතා කරගත්තට කමන්නේ නැහැ. ඉතින් මේ ඔය උදාහරණේ පොඩ්ඩකට අද කමටහන කරගන්න. කෑම. හැබැයි මේක නිදර්ශනයි. ධම්මානුපස්සනාවට නිදර්ශනයි. නැතුව මේ කෑම කතාවක් යනව නෙමෙයි මේ අපි. ඒතර ඔය නිදර්ශනය පොඩ්ඩක් බලන්න නිදර්ශනයේ ඇතුලේ අපි ඉන්නවනේ දවසට තුන් සැරයක්වත් කෑම කනවනේ. කෑම හදනවා අපි. අපිම හදනවා. <coughs> අපිම කනවා. අපි අනිත් අයට කෑම දෙනවා, පිළිගන්නනවා. ඉතින් ඕක ඇතුලේ තියෙන්නේ මොනවද? අපි කියන්නේ ඉතින් කෑම ඇතුලේ මොනවද තියෙන්නේ? ආ කෑම නේ තියෙන්නේ. දුනු එඹුල්නේ තියෙන්නේ. ආහාරනේ තියෙන්නේ. උනාට කෑම ඇතුලේ බලපුවම කෑම තියෙන්නේ ජුට්ට වැඩියෙන් තියෙන්නේ මම. එහෙම තියෙන්නේ. ඉතින් මං කැමති. මං අකමැති. ඔය තියෙන්නේ මම තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ඔය අතිරේක එකතු කිරීම නැත්තම් මම පදනම් කරගෙන කරන නව සකස් කිරීම. reforming ප්‍රති ආකෘතිගත කිරීම. ඒකේ ස්වභාවික ආකෘතිය ස්වභාවිකත්වය අස්වාභාවික වෙන තැන. ඔන්නෝය ගැටලු ඔතනින් තමයි මේ අපේ දුක පටන් ගන්න යතනම අවිද්‍යාව නිසා. ඇයි ෆෝම් කරන්නේ? ඇයි ස්වභාවිකත්වය නැවත සකස් කරන්නේ? ඇයි? ඒක මට ඕන නිසා, මං කැමති නිසා, මට අවශ්‍ය නිසා. මං කැමති මට ඕන මට අවශ්‍ය කියන තැන ඇත්තටම තියෙන්නේ මොකක්ද? ඇත්තටම තියෙන්නේ මම මේ කැම ගැන නෙමෙයි කියන්නේ කැම නිදර්ශනයට ගත්තේ. මේ නාම රූප ධර්මතා එහෙම කරන්නේ මගේ ඌමනාව කියලා නෙමෙයි කියන්නේ. ස්වභාවික අවශ්‍යතාවයට එහා ගිය තණ්හාවක් වෙනවා. ඊළඟට අවිද්‍යාව එනවා. අවිද්‍යාව තණ්හා දෙකෙන් තමයි මේ මේ ප්‍රතිව්‍යුහගත කිරීම නැත්තම් ආකෘතිගත කිරීම නව ආකෘතිගත කිරීම කරන්නේ. එතකොට අපි පළමුවෙන් අන්නේ කාරණේ අවබෝධ කරගත යුතුයි. මේ නාම රූප ධර්ම ස්වභාවිකවම සුද්ධ ධර්ම පිරිසිදු. කුසලත් නෙමෙයි අකුසලත් නෙමෙයි පිනොත් නෙමෙයි පවොත් නෙමෙයි ව ධම්මා ස්වභාවික අපිට ඕක තව ටිකක් කෑම උදාහරණයෙන් වෙනත් උදාහරණයකට යමු මේ ධම්මා යෙදিলা තියෙන බුදු පියාණන් වහන්සේ ධම්මා යෙදුණු ඊට වැඩි වෙනස් ඒවා ගමු ජාති ධම්ම ජරා ධම්ම පියාදි ධම්ම මරණ ධම්ම ආ ඒ මොනවද? ස්වභාවික දේවල් සංකත හට ගන්නවනේ යම් යම් ಜಾති කියන්නේ හට ගන්නවා කියන්නේ සමුදේ කියන්නේ හට ගැනීම කියන්නේ උප්පාද ಜಾති සමුදය ওই වචන තුනක් වුණාට එකම දෙයක් කියන්නේ යම් යම් දේවල් හට ගන්නවා ಜಾති ධම්මෝ ඊට අදාළ හේතු යෙදුනම හට ගන්නවනේ දැන් ගහක් ගත්තොත් ඊට අදාළ බීජයයි පසක් ආලෝකයක් තෙතමනයක් ලැබුණොත් ಜಾති වෙනවා එයා උත්පාද වෙනවා සමුදය වෙනවා හට ගන්නවනේ ධර්මතාවයක්නේ ස්වභාවිකයිනේ ඉච්චරනේ ඉතින් ওই ස්වභාවයේ ස්වභාවයේ විදියට දකින්න බැරිද අපි? ඉතින් අපි කියනවා අපෝ එහෙම ඒවා හට ගන්න හොඳ නැහැ. එහෙම ඒවා ඇති වෙන්න හොඳ නැහැ. ඔන්න අපි දාන්න පටන් ගන්නවා ඇති. මේ ගස් හැදෙන්න බෑ. මේ ගස් විතරයි හැදෙන්න ඕන. මේවා බෑ. ඒ ඒවා මං කැමති නෑ. නැත්නම් මට ඕන නෑ. මට අහිත කරයි. දැන් මේ මේ විතරයි තියෙන්නේ. ඇයි මේවට මම කැමති. ඉතින් හිත කරයි ඒවා. එක එක විදිහට මම දාන අර ස්වභාවික දේ. යටි ධම්ම හේතුඵල ධර්මතාවට අනුව යමක් හටගන්නවා, උත්පාද වෙනවා, සමුදය වෙනවා, ජාති වෙනවා. ඉතින් ඕක එහෙම දකින්න බෑ. හිමස්මින් සති ඉදං හෝති කියලා දකින්න බෑ. දකින්න කැමති නෑ. එහෙම වෙන්න බෑ කියලා පටන් ගන්න. මොකද්ද? එක පැත්තකින් අවිද්‍යාව. මේක ධර්මතාවයක් විදිහට දකින්න බෑ. බැරිකම. අනිත් පැත්තෙන් අනිත් පැත්තෙන් තණ්හාව. තණ්හාව නිතරම යන්නේ මමත්වයේ පදනම් කරගෙන. මට ඕන මට ඕනේ එදකින් යන්නේ මෙයා මෙයා මට ඕන මේක මට ඕන මෙතන මට ඕන මේ දේ මට ඕන තණ්හා. එපා කියන්නේ තණ්හාවයි. මෙයා මට එපා, මේක මට එපා, මෙතන මට එපා, මේ දේ මට එපා. හ්ම්. මේ අවිද්‍යාව තණ්හා දෙකෙන් තමයි මේ આવුනේ. නැත්නම් ඉතින් අර ගහ අර ගහ ඉතින් ස්වභාවිකයි ස්වභාවික දෙයක් නේ ඒකයි ඉතින් එහෙම දකින්න ස්වභාවික දෙයක් විදිහට අපිට දකින්න ධම්ම ධර්මතාව ධර්මතාවක් විදිහට. 10 හැදෙනවා. ඔය වගේනේ ಜಾති. ಜಾති ධම්මෝ බුදුරජාණන් වහන්සේ ඒකයි ඒක ධර්මතාවයක්. ಜಾති ධම්මෝ සත්‍ය හට ගන්නවා ගහ කොළ හට ගන්නවා කාල ගුණ දේශ ගුණ ඇති වෙනවා নানা ආකාර දේවල් තියෙනවා. කොටින්ම රූප ධර්ම, නාම ධර්ම, උප්පාදෝ, සමුදයෝ, ජාති ඇති. ඊට අදාළ හේතු වෙන. ඕකට ඕනෑ පාකම දාගෙන ඒව මේ කරගෙන අර අபிසංකරණය නොකර ඉන්න පුළුවන්ද අපිට? පුළුවන්. මොන විදියට? ජරා ධම්මෝ ජරා කියන්නේ දි รา පත් වෙනවා කියන්නේ සිංහලෙන් අපි ඔබ සිංහල වචනේ අරන් තියෙන ජරා කියන එකමයි දි รา කියලා හදන් තියෙන්නේ. දිරනවා. දිරනවා දි รา පත් වෙනවා. දි รา පත් වෙනවා කියවම අපි හිතන්නේ මේ රූප ධර්ම විතරයි කියලානේ. නාම ධර්ම දි รา පත් වෙනවා. ජරා ධම්ම. දි รา පත් වෙනවා. ඉතින් ධර්මතාවයක් ඒක. ඉතින් ඕක දි รา පත් වීම සමහර වෙලාවට අපි හිතන බෑ බෑ එහෙම දි รา පත් වෙන්න දෙන්න බෑ. දි รา පත් නොවිය යුතුයි. න ජරා ධම්මෝ අස්සාම. ඔන්න තියෙන එක අවිද්‍යාවක්. නොවෙන නොවෙනව නම් හොඳයි. දි รา පත් නොවෙනව නම් හොඳයි මේ කය මේ ශරීරය. මේ මම පාවිච්චි කරන මේ ද්‍රව්‍ය මේ භාණ්ඩය මේ වස්තුව මේ උපකරණේ. ඉතින් ඔහොම එහෙකට එනවා අවිද්‍යාවක. ඇවිල්ලා මොකද කරන්නේ? දි รา පත් නොවි පවත්වා ගැනීමේ සටනට එළඹෙනවා. මේක දි รา පත් නොවි තියාගන්න කොහොමද? අන්න ෆෝම් කරනවා. ෆෝම් එක ඉස්සෙල්ලා හදන්නේ මනසින්. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම තියාගන්න ඕන මේ මේ විදිහට තියාගන්න ඕන මෙහෙම තියාගන්න ඕන ඒකට ෆෝම් සාදා. දි รา පත් නොවේ. නමුත් ස්වභාවයේ නම් දි รา පත් වීමමයි ඒක තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. තේරුම් ගත යුතුයි. අවබෝධ කරගත යුතුයි. ජරා ධම්මෝ අපි දැන් මේ ධම්ම කතා කරන්නේ ධම්මානුපස්සන. ජාති ධම්මෝ ජරා ධම්මෝ ඉතින් දි รา පත් වීමට හේතු යෙදුනම දි รา පත් වෙනවා. ව්‍යාධි ධම්මෝ ලෙඩ දීම ධර්මතාවක්. ශරීරයේ ලෙඩවීම, මනස ලෙඩවීම, ගස්කොළන් ලෙඩවීම, යන්ත්‍ර සූත්‍ර ලෙඩවීම. ධම්මෝ ලෙඩ කිව්වම අපි හිතන්නේ මේ අපිට හැදෙන එක විතරක් කියලා නේ හිතාගෙන. නෑ ඒක හැම නාම රූප ධර්මයකටම පොදුයි. අපි දැන් අර ස්වලක්ෂණ සහ පොදු ලක්ෂණ එහෙම ඊයේ කතා කලින් කතා කළානේ. පොදු ඒකයි. යාදි ධම්මෝ ඒක අවබෝධ කරගන්න එක පිළිගන්න එක අවබෝධ කරගන්නේ පිළිගන්නේ නැතුව අව්‍යාදි ෆෝම් එක හදන්න යනවා අර ජරා ධර්මතාවයේ අජර ෆෝම් එක හදනවා ජාති ධර්මයේ අජාත ෆෝම් එක හදනවා නේ නොහට ගන්නා ෆෝම් එක නොහට ගන්නා ආකෘතියක් හදන්න යන. අයි ආකෘතියක් දිලාපත් වෙන එක නෙවෙයි. ඒක නිසා මේක හරි හාස්‍ය ජනක ජවනිකාවක්. ඉතින් නොමැරෙන නැත්තම් මරණ ධම්මයට ආපුවම නොමැරෙන හෝම් එකක් හදන්න බලන්න. අමරණීය කියලා එකක් යදාගෙන. ඒ මොකද? ඒ අවිද්‍යාව, ඒ තණ්හා. ඒ අලුත් ආකෘතිගත කිරීමක් කරන එහෙම ආකෘතියක් හදනවා. ජාතයට, ಜಾති ධම්මයට අකමැති වෙන කෙනා අජාත නොම මේ නොහට ගන්නා තත්ත්වයක් ඇති කරන්න බලන්න. ව්‍යාධි ධර්මතාවය ධර්මතාවක් විදිහට නොදකින තැන අව්‍යාද අව්‍යාදි ලෙඩ නොවන ෆෝම් එක හදන්න උත්සාහ කරන ආකෘතිය. ඒකට තමයි අවිද්‍යාගතෝ යම් පුරිස පුද්ගලෝ. සංකතං අபிසංකරෝති කියලා කියන්නේ. අර සංකතය ජාතිය කියන්නේ සංකතය, ජරා කියන්නේ සංකතය, ව්‍යාධි කියන්නේ සංකතය, මරණ කියන්නේ සංකතය. හේතු බල දාම හේතු බල විසින් ඇති කරන தත්ත්වය. නමුත් ඒක එසේ නොදැකීම ධම්මේසු ධම්මානුපස්සී නෙමෙයි. එතන තියෙන්නේ ධම්මේසු අධම්මානුපස්සී. ධම ධම හැටියට දකින්නව නෙවෙයි. අවිද්‍යාවෙන් තණ්හාවෙන් දකිනකොට එක්තරා විකෘති දැක්මක් තියෙනවා. අපි ඔකට කිව්වා සංඥා විපල්ලාස කියලා. එතකොට කරන්නේම අන්නරක. අර අලුත් ආකෘතිගත කිරීමක්, නව ආකෘතිගත කිරීමකට යනවා. ඒකයි ස්වභාවය. ඉතින් ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම, ශෝක ධම්ම, සංකිලේශ ධම්ම ධර්මතාවයි. ධර්මතාව. ධම්මානුපස්සනාවට ආපුවම අපි පුරුදු වෙනවා ඊටාම ඉහළ අඩියකට එනවා අපි ඉහළතම පියවරට එනවා මේක ඉහළතම පියවර මානසික සංවර්ධනයේ ඉහළතම පියවර ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන්නේ. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ධර්මතාව ධර්මතාව හැටියටම දැන දැක වාසය කිරීම විහෙරති. ඒකයි අපි ධම්මානුපස්සනාවෙන් කරන්නේ. ඉතින් උන්වයේ ස්වභාවය අවබෝධ කර ගැනීම, තේරුම් ගැනීම සහ ඒ වාසය කිරීම භාවනාවේදී තියෙන්නේ දැන ගැනීම නෙමෙයි, දැක ගැනීම නෙමෙයි, විහෙරති. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මේ සාමාන්‍ය ජීවිතය සාමාන්‍ය ජීවිතය එදිනෙදා ජීවිතය තුල අපි මම කියවනේ මුලින්ම දකින්නේ අහන්නේ විඳින්නේ අතපත ගන්නන්නේ යහ මෙහා කරන්නේ පරිහරණය කරන්නේ ගොඩනගන්නේ තනන්නේ නිර්මාණය කරන්නේ ආරක්ෂා කරන්නේ වැඩි දියුණු කරන්නේ මොනවද ධර්මතා නාම රූප ධර්මතා ඒවට විවිධ නංගොත් දීලා තියෙන වටිනාකම් දීලා තියෙන ඒවයි ප්‍රයෝජන අපි කියනවා. අහවල් එක මේ වැඩේට, මේක මේ වැඩේට, අහවලා මේ වැඩේට, අහවලා හොඳයි, මෙයා නරකයි. ගති ගුණ ලක්ෂණ ස්වરૂප ස්වභාව ධර්මතා. නාම රූප තියෙනවා. නාම රූප තියෙනවා. ඉතින් ওই විදිහට අපිට ওই නාම රූප ධර්මතා ධර්මතා විදිහට දැක ගැනීමේ ඥානය ධම්මානුපස්සන ඒක අපි ඇති කරගතිය හැම දෙයක්ම නාම ධර්මයක් රූප ධර්මයක් හැටියට දැන දැක ගැනීම ධම්මානුපස්සනාවේ ප්‍රධාන කාරණය ධම්මානුපස්සී යරති මේ ධර්මතාවලට පිටින් ඉඳගෙනත් නෙවෙයි පිටින් ධර්මතාවලට පිටින් හිට ගන්න පුළුවන් කමක් නැහැ නේ බුද්ධිලේකට මොකද මේ අපේ කය මනස කියලා සාමාන්‍ය විවහාරයෙන් අපි විවහාර කරනවානේ මම කියලා. පුද්ගලයා කියලා පුද්ගලෝ කියලානේ බුදුදහමේ ධර්මයේ පාවිච්චි කරන්නේ. පුද්ගලෝ මේ නාම රූප පුඤ්ජයට පාවිච්චි කරන වචනයක්. මම කියනවා වෙනුවට මේ මම පුද්ගලයා මම මම කියලා විවහාර කරන පුද්ගලයා. එතකොට ඒ පුද්ගලයා ගත්තම එතන තියෙන්නේ මේ නාම රූප ධර්මතා ටික ඒක අපිට ඒ ඒ විදිහට දකින්න පුළුවන්කම තියෙනවනේ ඒ ආකාරයට දකින්න පුළුවන්කම තියෙනවනේ පමණයි ඉතින් ඔය මූලික සාකච්ඡාව මම කළේ මේ ධර්මතා ගත්තම මූලික වශයෙන් තියෙන නාම ධර්ම සහ රූප ධර්ම. නාම රූප ධර්ම කියන්නේ සංකත කවුරුවත් කරන ඒවා කියලා නෙවෙයි. හේතු හේතුන් විසින් ඇති කරන ඵල බහුවචනින් ගමු මේක. හේතුන් විසින් ඇති කරන ඵල. නාම රූප ධර්මතා. නමුත් අපි ඒව හේතුන් විසින් ඇති කරන ඵල හැටියටම තේරුම් ගමු. ඊළඟට ඒ මානසිකත්වයේ ඉඳගෙනම මේවා පරිහරණය කරමු. ධම්මේසු විහෙරති. ඒක ටිකක් හරි ගැඹුරු වචනයක්, ගැඹුරු ප්‍රකාශනයක්. ධර්මතා තුල ජීවත් වෙනවා කියන එක. මේ විහෙරති කියන්නේ ආයේ සුද්ධ වශයෙන් ඒවා තුල ජීවත් වෙනවා කියන එක. වෙන මොකක් නැහැ. ධර්මතා තුල ජීවත් වෙනවා. ධම්මේසු විහෙරති. කොහොමද විහෙරණය කරන්නේ? ධම්මානුපස්සී. මේවා ධර්මතා හැටියටයි දකින්නේ. එහෙම දකගෙන වාසය කෙරේ. ඉතින් ඒ අනුව අපි මේ ඔය මූලික තේරුම් ගැනීම ඇතිව ධම්ම මේ සතිපට්ඨාන දේශනාවට ගියොත් ධම්මානුපස්සනාවට අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. මම හිතන්නේ උඹ දෙනකොට සතිපට්ඨාන දේශනාව පාඩම් කියලා. කතංච පන බික්කවේ බික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ඉද බික්කවේ බික්කු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති මේක තේරුම් ගැනීම සඳහා බුදුරජාන් වහන්සේ කමඨහන් ටිකක් දීගෙන දීගෙන යනවා. කමඨහන් පහක් දෙනවා මෙතෙන්. නීවරණ පබ්බ, කන්ද පබ්බ, ආයතන පබ්බ, බොජ්ජංග පබ්බ, සච්ච පබ්බ වශයෙන්. මොකද අර එකකින් විතරක් මේක සමාහයට කෙනෙකුට එකකින් තේරෙන්නත් පුළුවන්. ඉතින් එකක් කියලා ධාරාපි කියවනේ බුදුරජාණන් වහන්සේ පුණජ වරන් කියලා තවත් එකක් කියනවා. තේරුම් ගැනීම සඳහා. නැත්තම් මේ ධර්මතා ධර්මතා හැටියට දැන දැක වාසය කරන්න මේක කමටහනක් වුණත් ප්‍රමාණවත්. ඉතින් මුලදීම කියනවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු නීවරණ කියලා ධර්මතා පහක් උදාහරණ වශයෙන් කියනවා. කතංච වන බික්කවේ බික්කෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචස නීවරණේසු ඉද බික්කවේ බික්කෝ සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති යතාච අනුප්පන්නස කාමච්ඡන්දස් උප්පාදෝ හෝති සංච පජානාති යතයිස උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහනං හෝති සංච පජානාති යතයිස බහිනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති සංච පජානාති එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා ඕවා අපි දන්නවා නම් ගම වශයෙන් දන්නවා මේවා අර්ථයත් මම හිතන්නේ අපේ කල්යාණ මිත්‍ර හුඟ දෙනෙක් දන්නවා කාමච්ඡන්දේ ඡන්ද කියන්නේ කැමැත්තනේ. කාම කියන්නේ සාමාන්‍යයෙන් අපේ ධර්මයේ කාම කියන්නේ ওই පහට. පසිනුරන්ට ගෝචර වෙන දෙයටනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. ඇහැට ගෝචර වෙන දේ, කනට, නාසයට, දිවට, කයට වශයෙන් ගෝචර වෙන දේට කාම කියනවා. කාම කියන්නේ මොකද ඒවට? ඇත්තටම නීතේ කාම ආබුදුරජාණන් සේවා කාම එක තැනකදී ගැඹුරින් පැහැදිලි කරනවා නිබ්බේධික දේශනාවෙම. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. ඇත්ත වශයෙන් මේ ලෝකයේ තියෙන විචිත්‍ර දේවල් කාම නෙමෙයි. නමුත් මේ කාම වෙන්නේ කුරිසස්ස කාමෝ. අපේ තමයි කැමැත්ත තියෙන්නේ මේවට. නැතුව අපේ කැමැත්ත ඇති බැවින් අපි ඒවට නමක් දෙනෝ කාම යෝගය. ඉතින් බුදුරජාන් වහන්සේ තේ සම්මුතික විවාහාරේ විවාහාර කරන එසේ. එහෙමනේ රාතන් වහන්සේලා මේ සම්මුතික විවාහාරේ විවාහාර කරන. ඒකයි. ඉතින් ওই විදිහට කාම කාමයට ඡන්දයක් තියෙනවා. ඡන්ද කියන්නේ රුචිය මනාපය කැමැත්ත යොමුව ඌමනාකම අවශ්‍යයි කියන හැඟීම තියෙන්න ඕන කියන අදහස ඕකනේ ඡන්ද ඉති අර ඇහැට පේන දේ කනට ඇහෙන දේ නාසයට දිවට රයට දැනෙන දේ පිළිබඳ ඕනෑ අවශ්‍යයි තිබුණොත් හොඳයි තියෙන්න ඕන ආදී වශයෙන් ඡන්දයක් හිතේ කැමැත්තක් ඇති මේක මොකද්ද ධර්මතාවයක්. ධර්මතාවයක්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ කාමච්ඡන්දය මෙතෙන්දී අකුසලයක් කියන්නේ නැහැ කුසලයක් කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ. ඇයි? හේතුඵල ධර්මතාවයක්. හේතුඵල ධර්මතාවය. කාමච්ඡන්දය. මොකක් හරි රූපය ඇහැට රූපයක් දැක්කම කෙනෙකුට හිතෙන්න පුළුවන් කැමැත්තක් රුචියක් මනාපයක් ඇති වෙනවා. අපි සරල උදාහරණයක් ගමු. වැඩි හිතිය කතාව පැත්තකින් තියලා පොඩි ළමයෙකුට අපි කවදාවත් මේ බෝනික් එක්ක හරි බෝලයක් හරි මොකක් හරි දැකපු නැති උදා දරුවෙකුට අපි එහෙම එකක් පෙන්නනවා. බෝලයක් පෙන්නනවා. නැත්තම් ගෝණිකෙක් වෙනවා මොකක් හරි දෙයක් පෙන්වනවා. ඔයා කවදාවත් දැකපු නැති දෙයක්. එයා ඒක දිහා බලන්නේ නැද්ද? ඒක රස දික් කරන්නේ නැද්ද? එතකොට මේ දරුව මහා අකුසලයක් කරන කෙනෙක්ද? මහා පාපයක් කරන කෙනෙක්ද? මෙතන තියෙන මහා අකුසලයක්ද මහා පාපයක්ද නැත්නම් ස්වභාවිකත්වයක්ද ස්වභාවිකත්වයක් මෙතන තියෙන සංකතයක් ස්වභාවික දෙයක් හේතුඵල ධර්මතාවයක් අපි මේ කාමච්ඡන්ද ව්‍යාපාද දේන මිද්ද උද්දච්ච කුච්ච කියපු ගමම්ම අපි දාන්නේ මොන මොන පැත්තරද මේවා? කෙලින්ම මහා අකුසල් ගොඩට දාන්නේ. බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන දේශනාවේදී ධම්මානුපස්සනාවේදී එහෙම දාලා නැහැ. කාමච්ඡන්දං බලන්න කමඨහන කියන විදිහ අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. කාමච්ඡන්දයක් තියෙනවා නම් තියෙන බව දැනගන්න. මෙහෙම එකක් තියෙනවා. සන්තං වා අජ්ජත්තං. අජ්ජත්තං කියන්නේ තමා තුල කියන එකයි. කොටිම තමන්ගේ හිතේ කියලා කියන්නේ. දැනගන්න. පජානාති. ආ පජානාති ඉන්නේ මොකෙන්ද? විජානාති ඉන්නේ විඥානේ. පජානාති ඉන්නේ පඤ්ඤාවේ. දැන් මෙතන තියෙන්නේ ධර්මතාවක් හැටියට දැක ගැනීම පජානාති පඤ්ඤාවෙන් ප්‍රඥාවෙන් දැන ගැනීම විඥාණයෙන් දැන ගැනීම නෙවෙයි මොකද්ද කාමච්ඡන්දේ ප්‍රඥාවෙන් දැනගත්තම කාමච්ඡන්දේ විඥාණයෙන් දැනගත්තම ඇති වෙනස මොකක්ද? කාමච්ඡන්දේ විඥාණයෙන් දැනගත්තම කාමච්ඡන්දේට යට වෙනවා. කාමච්ඡන්දේ වහලෙක් වෙනවා. බැලෙක් වෙනවා, දාසෙක් වෙනවා. කාමච්ඡන්දේ ප්‍රඥාවෙන් දැනගත්තම කාමච්ඡන්දේ අකුසලයක් එකපාරටම අපි අකුසලයක් කියලා නෙදාන්නේ. කුසලයක් නෙමෙයි ඒක ධර්මතාවයක්. අර පොඩි දරුවට බෝනිකෙ දික් කරපුවාම පොඩි දරුවා ඒක ඒකට අත දික් කරන්නේ දරුවගේ තියෙන මහා අකුසලයක්ද? මහා පාපයක්ද? ඒක හේතුඵල ධර්මතාවයක්. එතන වෙනස තියෙන්නේ ඒ දරුවා ඒ හේතුඵල ධර්මතාවයක් හැටියට දන්නේ නැහැ. එයා විඥාණයෙන් විතරයි ඒක. ධර්ම මාර්ගයට ආපු ආර්ය ශ්‍රාවකයෝ අපි පජානාති මේක ප්‍රඥාවෙන් දැනගන්න. මේක ධර්මතාවයක් විදිහට දැනගන්නවා හේතුඵල ධර්මතාවයක් විදිහට දැනගන්නවා. ඒක යට නොවිය යුක්තක්. ඒකට දාස වෙන්න, ඒකට බැල වෙන්න, ඒකට ගැති වෙන්න ඕනේ නැති එකක්. ඒක හසුරවන්න දන්නවා අපි. කාමච්ඡන්දේ. අපි අපේ කැමැත්ත හසුරවන්නේ නැද්ද? හසුරවන තැනට දැන් ඇවිල්ලා නැද්ද? ඇවිල්ලා ඉන්නේ. Tamanට අහිත කර නොවන විදියට, අනුන්ට අහිත කර නොවන විදියට, පරිසරයට අහිත කර නොවන විදියට කැමැත්ත හසුරවන්නේ නැද්ද? හසුරුවන. හසුරුවන. බුදුරු රහතුන් කරන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේට කැමැත්තක් නැද්ද? මොකොත්ම කැමැත්තක් නැහැ කියලා හිතාගෙන ඉන්න හුඟක් අය ඉන්නවා. බුදුරු රහතුන් කැමති වෙන දේවල් තියෙනවා. ඇයි නැත්තේ? ආහාරය නිවාසය වාසය කරන ප්‍රදේශයේ අඳින ඇඳුම පිළිබඳ බුදුරජාන් වහන්සේගේ කැමැත්තක් තිබ්බේ නැද්ද? වර්ණයක් තීරීමක් තිබ්බේ නැද්ද? තිබ්බා. ඇයි නැත්තේ? කිව්වේ නැද්ද මහා කාශ්‍යප හාමුදුරන්ට? කාශ්‍යප ඔයාගේ සිවුරට මං වැඩි කැමති. මාරු කරගමුද කියලා? චාපාල චේතිය ළඟ ධානන්ද හඳුරන්ට කිව්වේ නැද්ද ආනන්ද මේ චාපාල චේතිය ලස්සනයි අපි තව ටිකක් මෙතන ඉඳලා යමු කියලා. ඒ නැත්තේ. වර්ණයක් තේරීමක් ඡන්දයක් තියෙනවා. මොහොතදේ. ඔය රූපවලට ඔය ශබ්දවලට ඔය ගන්ධ රස පහස වලටම තමයි. හැබැයි ඒකට යට වුණාද? ඒකට බැල වුණාද? ඒකට දාස වුණාද? ඒක නැත්තම් මට ජීවත් වෙලා වැඩක් නැහැ. චාපාල චේතිය නැත්තම් කස්සපගේ සිවුර නැත්තම් මට ජීවත් වෙලා වැඩක් නැහැ. මම මැරෙනවා. ඕක නැති වුණොත් නැත්තම් ඕක නොදුන්නොත් ඕ මරනවා. ඒ ඒ මොකද්ද වෙලා තියෙන්නේ? ඒ තමයි කාමච්ඡන්දයට බැලවීම, දාස වීම, යටවීම කාමච්ඡන්දේ දැක්කේ විඥාණයෙන් විතරයි. ඒකයි බුදු පියාණන් වහන්සේ අපිට කියන්නේ කාමච්ඡන්දේ පඤ්ඤාවෙන් දැක ගන්න. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං. තමා තුල කාමච්ඡන්දයක් තියෙනවා නම් අත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති. මා තුල මේ දෙයට කැමැත්තක් තියෙනවා යන්න පජානාති. මේක තමයි ගැඹුරු වචනේ. පජානාතිති පඤ්ඤා කියලා සරුත්තාඳුර විස්තර කරේ ඒකයි. ප්‍රඥාවෙන් දැන ගැනීමටයි පඤ්ඤා පජානාති කියන්නේ. එතකොට මේක ධර්මතාවයක්. මේක යට නොවිය යුත්තා මේකට බැල වෙන්න මේකට දාස වෙන්න මේකට ගැටි වෙන්න අවශ්‍ය නැහැ මට කැමැත්තක් තියෙනවා ඒකට බැල වෙන්න දාස වෙන්න ගැටි වෙන්න අවශ්‍ය නැහැ මේක හසුරවන්න මම දන්නවා. හසුරවන්න අවශ්‍ය කුසල ධාතුන දැන් අපි ළඟ තියෙනවා. මොනවාද කුසල ධාතුන? සතිමා සම්පජානෝ ආතාපි ඒ කුසලතා තුන වඩාගත් කෙනාටයි බුදුරජාණන් වහන්සේ මේ ධම්මානුපස්සනාවට එක්කන් ඇවිල්ලා තියෙන්නේ ඒ කුසලතා තුන වඩාගත් කෙනා දැන් තමන්ගේ කැමැත්ත හසුරවන්න අවශ්‍ය කරන මූලික කුසලතා තුන තියෙනවා. තියෙනවානේ. මේ ධම් ස්වභාවයෙන් අපේ කල්යාණ මිත්‍රයන්ට තියෙන එක. සිහිය තියෙන ප්‍රඥාව තියෙනවා. මොකද සිහිය? අවදීම අවදිමත් භාවයක ඉන්න මගේ හිතේ කැමැත්තක් තියෙන මේකට. නැත්නම් අකමැත්තක් තියෙනවා. අකමැත්තක් කාම කැමැත්තක් කාම. දෙකෙම තියෙන කාමනේ. ආ කැමැත්ත කැමැත්ත දෙකේම කාම තියෙනවා. එතකොට අන්න සතිය තියෙනවා. සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝති කියනකොට සතිය. තියෙනකොට තියෙන බව දන්නව කොයි වෙලාවෙද දැන්. අපි වර්තමානයේ ජීවත් වෙනවා කියන කතාව. ආන්නේ මගේ කැමැත්තක් තියෙනවා. මගේ අකමැත්තක් තියෙනවා. හැබැයි ඒක විඥාණයෙන් දකිනව නෙමෙයි ප්‍රඥාවෙන් දකිනව පජානාති. මේක ධර්මතාවයක්, මේක හේතුඵල ධර්මතාවයක්. මේකට යට වෙන්න ඕනේ, බැල වෙන්න ඕනේ, ගැති වෙන්න ඕනේ, දාස වෙන්න ඕනේ. මේක ප්‍රඥාවෙන් හසුරවා ගත යුත්තක්. වීර්යයෙන් හසුරුවා ගත යුත්තයි. විරියක් තියෙනවා. ඇයි ආතාපි? ආතාපි තියෙනවා. එහෙනම් විරියක් තියෙනවා. බැරිද අපිට අපේ කැමැත්ත හසුරුවන්න? පැහැදිලිවම පුළුවන්. පැහැදිලිවම පුළුවන්. තියෙනවනම් ඒකේ විදිහට දැන නැත්ති අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්දා නත්ති මියජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. මේ නැත්තම් හේත් නැති බව නැත්තේයි නැත්තේ හේතුඵල ධර්මානුකූලව නැහැ මේක. සන්තන් තියෙන්නේ හේතුඵල ධර්මානුකූලව. ඉතින් ඇති බව නැති බව ප්‍රශ්නයක් නෙවෙයි. ඇති බව නැති බව ධර්මතා. ඇති බවක් ධර්මතාවයක් නැති බවක් ධර්මතාවයක්. යම් යම් හේතු නිසා ඇත යම් යම් හේතු නිසා නැත. ඉතින් නැති ඇති බව එක්ක දඟලන්න ඕනේ අපෝ මේක තියෙනවා කිය. නැති බව එක්ක දඟලන්නෙත් නෑ. ඇයි? මේ දෙකක් ධර්මතා. සන්තං වා අසන්තං වා. තියෙනවා නම් අත්තිමේ ආතුල තිබේ. අසන්තං නැතිනම් නත්තිමේ. මාතුල නැත. ඒක පජානාති. ඇති බවත් පජානාති නැති බවත් පජානාති. ඒකම විඥාණයෙන් දැනගන්නවා නෙවෙයි පඤ්ඤාවෙන් දැනගන්න. යථාචාන උප්පන්නස්ස කාමච්ඡන්ද උප්පාදෝ හෝති තංච පජානාති ඊළඟට කියන. නූපන් කැමැත්ත උපදිනවා. මේකෙක් නොතිබුණු කැමැත්තක් ඇති වෙනවා. ඉතින් එහෙම වෙන්න බැරි. වෙන්න පුළුවන් ඕනම වෙලාවක. ඕනම මොහොතක. එතකොට පංචපජානාති. ඒක දැනගන්න විතරයි අවශ්‍ය. මොකෙන්ද? ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් දැනගත්තා නම් ප්‍රශ්නේ විසඳියා. විඥාණයෙන් දැනගත්තා නම් ප්‍රශ්නේ විසඳිලා නැහැ. පංචපජානාති ඒකත් දැනගත්තා. ඉතින් දැනගත්තා නම් ඒක හසුරවා ගන්න පුළුවන්. වීරිය තියෙන, සතිය තියෙන, ප්‍රඥාව තියෙන. ප්‍රඥාවෙන්ම නේ මේක දැනගන්නේ. ඒකයි. ඊළඟට uppannassa kamacchanda pahanam ho uppannassa kamachandassa pahanam hoti තිබුණු කැමැත්ත නැති වෙලා ගියා මේ ස්වභාවික දේවල් කියන්නේ තිබුණු හටගත්ත කැමැත්ත නැති වෙලා ගියා. මොකක් හරි එකක් සම්බන්ධයෙන්. මට කැමැත්තක් තිබුණා දැන් ඒක නැති වෙලා ගියා. පානං හොත්. සංජපජානාති. මේක දැනගන්න. මේක නිකන් తాවකාලිකව යටපත් වෙලා ගියත් ප්‍රශ්නයක් නෑ. සදාටම නැති වෙලා ගියත් ප්‍රශ්නයක් නෑ. අපි හිතාගන්නේ සමහර ඒවා සදාකාලිකව නැති වෙන්න ඕන తాවකාලික. එහෙම එකක් නෑ. මේ මට්ටමට ආපුවම අපිට පොඩි වෙලාවකට යට වුණත් ප්‍රශ්නයක් නෑ. සදාකාලිකව වුණාට ප්‍රශ්නයක් නෑ. අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි මතක තියාගන්න මේ මට්ටමට ඇවිල්ලා තියෙනවා. පහළ මට්ටමේදී නම් ප්‍රශ්න තමයි. සමහර ඒවා ඉතින් සදාකාලිකව නැති වෙන්න ඕන. తాවකාලිකව නැති වෙලා බෑ. කොහොමනේ යන්නේ? නෑ අපි ඉහළ මට්ටමට ආපුවම අපි දන්නවා తాවකාලිකව යමක් බැහැරවීමත් සදාකාලික සදාකාලික කියලා එකක් නැහැ. ඉතින් බොහෝ බොහෝ කලකට කියලා අපි ගමු. හිටි කලකට සහ බොහෝ කලකට කියලා ගමු. හිටි කලකට මේ බැහැරුවත් දිගු කලකට බැහැරුවත් කම් නැත. ඇයි කම් නැත්තේ? ප්‍රශ්නයක් නැත්තේ ඇයි? තංච පජානාති ඒක ධර්මතාවයක් විදිහට දැක ගන්න. කිටි කලකට බැහැර වුනේ හේතුඵල ධර්මතාවයක් හැටියට. දිගු කලකට බැහැර වුනේ ඒ ධර්මතාවයක් හැටියට. ඉතින් අපට මොකෝ අපිට ප්‍රශ්නයක් නැහැ. මේක ඇතුලේ වේවා පිට වේවා අපි හිතමු ව්‍යාධි ධම්මෝ කියලා උදාහරණයක් ඇටියෙ ලෙඩක් හැදුනා. ඕකට තියෙන්නේ මොකද්ද? ඊටට තියෙන්නේ කාමච්ඡන්දේ තමයි. මොන ඡන්දේද? අකාමච්ඡන්දේ තියෙන්නේ. <laughs> නේ? අනේ මේක අයින් කර අයින් වෙනවා නම් හොඳයි ඉවත් වෙනවා නම් හොඳයි කියන එක ඒක වැරදි අදහසක්ද? කිසිසේත් වැරදි නෑ. කිසිසේත් වැරදි නැහැ. ඉතින් මේ ධර්මතා ඒකයි ස්වභාවය. ඉතින් මම හිතනවා අපේ ධම්මානුපස්සනාව ටිකක් එහාට අපිට යන්න වෙයි. එතකොට මම ඔය කතා කරේ පළවෙනි අපි ඔබට නීවරණ ධර්මතා කියලා හඳුන්වන්න උරුදු වෙලා තියෙනවා. නීවරණ කියන එකේ අදහසත් අපි කතා කරත හැකි. ඉතින් මේවයින් හිත වහගන්න ඉඩ තියෙනවා කියන අර්ථේ. අපිව නිකන් බැල කරන්න, යට කරන්න, දාස කරන්න ඉඩ තියෙනවා මේ ධර්මතා. අපි දන්නවනේ ඉතින් කාමච්ඡන්දේ එහෙමනේ. ආයෝක විස්තර කරන්න ඕනේ අපිට අත්දැකීම තියෙනවනේ. අපි කාමච්ඡන්දේට බැල වෙච්ච හැටි, දාස වෙච්ච හැටි, ගැටි වෙච්ච හැටි ආයේ අපිට ඕන තරම් ජීවිතය අත්දැකීම් තියෙනවනේ. එහෙම ගැටි වෙලා බැල වෙලා දාහ වෙලා කරගත්ත අමනකම් වල කෙලවරක් නැහැ. ඒවා දැන් අපිට ප්‍රත්‍යක්ෂයි. මේවා මේ අලුතෙන් මම එහෙම නෑ අනම්මනම් කියන දෙයක් නෑ. කතාව ඇත්ත. මේ කතා කරන මේ බණ කියන මාත් එහෙම තමයි. ඒක භාවනාවෙන් අපි දැක්කනේ. දැන් අපි කාමච්ඡන්දේ දකින්නේ ධර්මතාවක් විදියට. දැන් මේක දකින්නේ ප්‍රඥාවෙන් පජානාතේ. විජානාති නෙමෙයි. දැන් මේක ප්‍රඥාවෙන් දැන් ප්‍රඥාවෙන් දැක්ක විතරක් නෙමෙයි අපිට දැන් අර මූලික කුසලතා තුන තියෙනවා. සිහිය තියෙන රාමච්ඡන්දේ තියෙනකොට සිහිය තියෙනවා. දැන් ඉස්සර රාමච්ඡන්දේ තියෙනකොට සිහිය නැහැ. ඒකනේ බැලුනේ, ඒකනේ දාස වුනේ, ඒකනේ ගැටි වුනේ. ඒකනේ ඒක අල්ලගෙන කරන තරමක් Tamanට පව කරගත්තේ අනුන්ට හිරිහැර කෙරෙන්නේ. ඕකයි වෙනස. සතිපට්ඨානයට එනකොට. සතිමට්ඨානයට එනකොට හිතන්නේ කාමච්ඡන්දේ නැහැ කියලානේ. නෑ කාමච්ඡන්දේ තියෙනවා. ඊට අමතරව සිහිනුවණයි වීර්යයයි තියෙනවා. සිහිනුවණයි වීර්යයයි නැති දැන කාමච්ඡන්දේ තිබුණොත් මොකද වෙන්නේ? ඒ කාමච්ඡන්දේට යට වෙනව, බැල වෙනව, දාස වෙනව. ඒ කාමච්ඡන්දයෙන් කරගන්න පුළුවන් තරම් පව ඔකුසල් කරගන්න. දුක හදා ගන්නවා. දිග්ගස්ස ගන්නවා. සිහිනුවණයි වීර්යයයි ඇතිතන කාමච්ඡන්දයට කරන්න දෙයක් නැහැ. කාමච්ඡන්දේ තිබේ. සන්තං වා ඇතිනම් සමහර විට නොතිබෙන්නත් පුළුවන් අසන්තං වා. නොතිබුණු කාමච්ඡන්දයක් උපදින්නත් පුළුවන්. අනුප්පන්නස කාමච්ඡන්දස උප්පාදෝ. ප්‍රශ්නයක් නැහැ. උප්පන්නස්ස ගාමච්ඡන්දස්ස පහන. තිබුණක නැති වෙන්නත් පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ. සමහර විට බහිනස්ස ගාමච්ඡන්දස්ස ආයතෙන් අනුපාදෝ. නැවත නූපදින තත්වයට එන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නැවත ඉපදුනත් ප්‍රශ්නයක් නෑ. නැවත ඉපදුනේ නැත ප්‍රශ්නයක්. සමහර කැමැති වීම සමහර කාමච්ඡන්ද අපිට දැන් ඇත්තෙම නැහැ. ඒවා දැන් මේ කාමච්ඡන්දේ ප්‍රශ්නය නේ අපිට ඕනේ නැහැ කොටින්ම. <laughs> ඕනේ නැහැ. සරල උදාහරණයක් මම කියන්නම්. වයසට යනකොට සමහර ඒවා ඕනේ නැති වෙනව නේද? තරුණ කාලේ, ළමා කාලේ, ලදරු කාලේ, නව යෞවන කාලේ තිබුණු කැමැතිවීම් වයසට යනකොට ඕනේ නැහැ. ඕනේ නැත්තේ මොකද? ඒවා කරන්න බෑ ඒවා ඕනේ නෑ දැන්. ඒ කාමච්ඡන්දේ පහින වෙලා තියෙන්නේ. ඒකත් අපි දකින්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් දැක්කොත් අපි කියන අවංකව මට මහලු වයසේ දැන් වෙන ගායනා කරන්න බෑ කියලා. ඒක නිසා ඕනේ නෑ. ඒක බොරු නෙවෙයිනේ. දැන් මේ කාලේ ඕවා කරන්න බෑ. කරන්න බැරි නිසා මට ඕනේ නෑ. ඕක කියන්නේ නැතුව වෙන වෙන ඒවා කියන. වෙන වෙන ඒවා කියන්න අවශ්‍ය නැහැ. පහිනස ගාමච්ඡන්දස ආයතින් අනුපාදෝ හෝති. uppannasa gāmaccanda pahanam hoti. මේ කියන්නේ බුදුහාමුදුර ඒක ඇත්ත කතා කරන්නේ. ඇත්ත தත්ත්වය ඒකයි. මේවා ප්‍රඥාවෙන් දැක්කොත් කාමච්ඡන්දේති ආවත් ප්‍රශ්නයක් නෑ, ගියත් ප්‍රශ්නයක් නෑ, තිබුණත් ප්‍රශ්නයක් නෑ, නැතත් ප්‍රශ්නයක් නෑ. කවුරු හරි ඇහුවොත් මේකට මොකද අකමැති? මං කැමති නෑ. මට දැන් ඕනේ නෑ ඕක. මේකද මේකට මොකද කැමති? ඒක මට තිබුණොත් හොඳයි. හැබැයි දෙකම එක්ක මං උඩපනින්නේ නෑ. ඇයි? මෙතන වඩාගත් කුසලතා තුන තියෙනවා. සති ධම්ම විචේ විරිය. සත් සම්පජඤ්ඤ විරිය. සම්පජානෝ සතිමා ආතා. හොඳයි. මම හිතන සාකච්ඡාව ටිකක් දික් වුණා කියලා මගේ කතාබහ මම අදට උපමනකින් ධම්මානුපස්සනාවේ සාකච්ඡාව අපි ධම්මානුපස්සනාවට පොඩි ප්‍රවේශයක් අදගත්තේ. ඉතින් ඕනනම් මේ ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා මේවා මේ ධර්මතා මේවා ධර්මතා දැන් ධර්මතා එක ටිකක් අපි ඉස්සරහට කතා කරමු පොඩි පොඩියට ඔය සාකච්ඡා කළා වගේම ඉතින් මම කැමති මේ වෙනදා වගේ ඉතිරි කාලේ අපේ කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව සලසන්න මේ පිළිබඳව අපිට කතා බහ කරන්න යමක් තියෙනවා නම් සාකච්ඡා කරන්න විමසන්න තියෙනවා නම් ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අත්දැකීම් තියෙනවා නම් ඒව ඉදිරිපත් කරාට කමක් නැහැ කල්යාණ මිත්‍ර සමාජයක් ඇතුලේ ඒක නිසා ඒවට අවස්ථාවක් ලබා දෙන්න මම කැමතියි හොඳයි මෙතෙන් සිට අපි මේ සඳහා කාලය ගන්නවා සෝම ප්‍රමාණව අධ්‍යාත්මිකයෙන් ඒ සිද්ධියම ගත්ත ධර්මදේශන ආගෙරෙහි ඡන්දයක් ඇති වෙනවා. ඔව්. දැන් අපි ඒ අපේ අරමුණ කරා යාති වෙනවා. දැන් එතකොට ඒක ඒ ප්‍රඥාවෙන් දකින නිසා වෙන්න ඒ ඒක ප්‍රතිපදින කරන්න පුළුවන්. ඔව් මේ ඡන්දය ඡන්දේ තියෙන කාමච්ඡන්දය කුසලච්ඡන්දය කියලා දෙකක්. දැන් අපි ඡන්දය එච්චරම ලොකුවට විස්තර කෙරුවේ නැති වුණාට මේක දෙකක් තියෙනවා. කාමච්ඡන්ද කුසලච්ඡන්ද කියලා. මේ දෙක පොඩ්ඩක් වෙනස්. දෙකම අපි ප්‍රඥාවෙන් දකිනවා. කාමච්ඡන්දේ ප්‍රඥාවෙන් දකින කෙනාට කාමච්ඡන්දය හසුරවන්න පුළුවන් නේද? ඇහෙනවද ඔබතුමීට? ඊළඟට කුසල ඡන්දය. ඊළඟට ඈ? මේ පොඩ්ඩක් මොකක් හරි සිග්නල් වීක්නස් එකක් වගේ පේනවා මට ඒක නිසා වෙන්නේ නැති ඔය. එහෙම හඳුනන්නේ. ඔව්. මේ ඉතින් මූලික වශයෙන් තියෙනවා කාමච්ඡන්ද කුසලච්ඡන්ද කියලා දෙකක්. දෙකම ධර්මතා. වාදී සම්පූර්ණ කරගන්නේ ඈ එහෙම නෑ. එතකොට එතකොට එතකොට දැන් දෙකම ධර්මතා ධර්මානුපස්සනාවේදී කාමච්ඡන්දයක් ධර්මතාවක් කුසලච්ඡන්දයක් ධර්මතාවක් එතකොට අපි සිහියයි ප්‍රඥාවයි වීර්යයයි තියෙන යෝගියට දෙකම හසුරවන්න පුළුවන් නේ. එයා කාමච්ඡන්දය අඳුනනවා. ඒක නිකන් අර විජානාති නෙමෙයි පජානාති. එතකොට හස් දන්න කෙනා එයා දන්න මේක ගින්දර. ඒතර ගින්දර හසුරවන්න දන්නවනේ. ඔව්. කරලා හඳුනා ගන්න වෙනවා නේද? ඒක ප්‍රඥාවෙන් දන්න මේකේ ගතිය මේකයි මේකේ ගුණය මේකයි කාමච්ඡන්දයට වැටුනොත් මේකයි වෙන්නේ මේ මේ මේ ආදීනව ඔක්කොම ටික දන්නවනේ එහෙනම් කාමච්ඡන්දය හසුරවන්න පුළුවන් මේ හසුරවන එකනේ ආර්ය ගතිය කියලා කියන්නේ මේක මේ මට මෙහෙම ඕමනාවක් තියෙනවා මට මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවා ආසාවක් තියෙනවා එතකොට මට පුළුවන් මේක ප්‍රඥාවෙන් හසුරවන්න සිහිය තියාගන්න පුළුවන් ප්‍රඥාවෙන් හසුරවන්න පුළුවන්. මගේ මේ කැමැත්ත, මගේ මේ අවශ්‍යතාවය, මගේ මේ ඕමනාව. එහෙම හසුරවන්න පුළුවන්. ඒකයි ස්වභාවය. ඉතින් අන්නේ විදිහට ප්‍රඥාවෙන් හසුරවන. ඊළඟට කුසල ඡන්දේ දැන් ඔය පුතුමී කිව්වා මේ ධර්ම දේශනා අහන මේ ධර්ම මාර්ගයේ යන්න මේ බණ භාවනා කටයුතු කරන්න ඇති වෙන ඡන්දය. කුසල ඡන්දේ. එතනක් තියෙන කැමැත්තක්නේ. දැන් කාමච්ඡන්දේ මූලික වශයෙන් ධර්මතාවයක්. කුසලයේ තියෙන කැමැත්තයි කාමයේ තියෙන කැමැත්තයි. දෙකම හසුරවන්න අපිට පුළුවන්. මොකද අපි දෙක අඳුනනවා. දෙකම අඳුනනවා. සාමාන්‍ය අසුතුවා පුදුජන මට්ටමේ ඉන්න කාලේ අපි දෙක අඳුනගත්තේ නැහැ. අපි ඒක නිකන් විඥාණයෙන් වෙන් කරලා දැනගත්ත විතරයි. ඈ? ඉතින් පැහැදිලි කියලා කියන්නේ අද ඒ මිනිස් පිටස්තරේ ගැන හිතුවත් ඒගොල්ලන් මේ ඉතින් කරගන්න දන්නේ නැති නිසා තමයි අරකේ කොබරජේ කිව්වා වගේ. ඔව්. හොඳම පන්දිවදයි ඉතාම වටිනා ධර්ම දේශනාවක් ඔබට නැවතත් පින් අනුමෝදන් දෙන්නේ කියලා ගන්න. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ අපිට විග්‍රහ කරන්නේ ස්වාමීන් වහන්සේ සංකතයක් කියන්නේ ස්වභාවික දෙයක් කියලා. ඔව්. එතකොට අපි ඒක කෘත්‍ය කර අපි සංඥා විපල්ලාස ඇති කරගන්නවා කියලා. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ ඔය ආ මට ඔබතුමී පොඩ්ඩක් ඇහෙන්නේ නැතුව ගියා. දැන් ඇහෙනවද? ඇහෙනවද? ඇහෙනවා ස්වාමීන් වහන්සේ. මම ආයි අහන්න දෙ ප්‍රශ්නේ. ඔව් ඇත්තටම ඔව් මේ මේ සිග්නල් ගැටලුවක් අද තියෙන නිසා පොඩ්ඩක් අහන්න වෙනවා අපෝ. මොකද්ද? සංකතය දැන් ඇහෙනවද? මම හිතන්නේ දැන් ඇහෙනවා කියලා. දැන් ඇහෙනවද? ඇහෙනවා මට ඇහෙනවා. හරි. ඇහෙනද සුවපුණා? ඇහෙනවා ඇහෙනවා. මම අපරේ ඇහුණා ස්වාමීන් වහන්සේ. නෑ මට ඇහුන්නේ නෑ ප්‍රශ්නේ ඇහුන්නේ. මම ප්‍රශ්නේ ඇහුණා ඔබ වහන්සේ. ප්‍රශ්නේ ඇහුන්නේ නෑ. ඔබ වහන්සේ ඔබ වහන්සේ අපිට විග්‍රහ කරන්නේ ස්වාමීන් වහන්සේ සංසතයක් කියන්නේ ස්වභාවික දෙයක් Oh. Um, ඒකට අපිට උදාහරණ වශයෙන් කියවනේ ව්‍යාධි, ජාති වගේ දේවල් ඒවා සංකත කියලා. Oh. ඒක අපි විකෘති කර ගැනීමෙන් අපි ප්‍රඥා විපල්ලාස ඇති කරගන්නවා කියලා. ඔව්. Oh. එතකොට ස්වාමීන් වහන්සේ මම අහලා තියෙනවා අසංකත නිර්වාණ ධාතුව කියලා. සමහර දේශනාවල මේ ප්‍රකාශනවල එහෙම සඳහන් වෙලා තියෙනවා. Hmm. ඒ තැන පොඩ්ඩක් විග්‍රහ කරලා දෙන්න ස්වාමීන් වහන්සේ කරුණාවෙන්. ඔව් ඒක මෙහිම කාරණයක් දැන් අර නිවනේ නිර්වාණයට නැත්නම් ඒ අපි හිතමු මේ අபிසංකරණය නොකරන බැවින් දැන් සංකත කියන්නේ එතන අර අபிසංස්කරණය කරන සංකත කියන්නේ මූලික වශයෙන් හේතුඵල ධර්මයකින් හටගත්ත දෙයක් ඒක නැවත අවිද්‍යාවෙන් තණ්හාවෙන් සකස් කිරීම අභිසංස්කරණය. අවිද්‍යාව තණ්හා දෙකේ. එතකොට දැන් මේ අවබෝධයට ප්‍රඥාවට ආපු කෙනා මේක ආයිස හදන්න යනවද? නැවත එයාට තණ්හාව නැත්නම් අවිද්‍යාව නැත්නම් තණ්හාවෙන් අවිද්‍යාවෙන් මේක ආයි හදන්න යන්නේ නැහැ. එතකොට මේ ඒ අසංකතේ ඒක නැවත සකස් නොකරන තැන නිවන. ආයි මේක යාට සකස් කරන්න දෙයක් නැහැ. මේක තණ්හාව නැති තැන, අවිද්‍යාව නැති තැන තණ්හා අවිද්‍යාව දාලා මේක ආයි හදන්න ඕනේද? දැන් දැන් අපි නිබ්බාන සාතන් වහන්සේට ඕනද මේක ආයි හදන්න? හදන්න ඕනකමක් නැහැ. මොකද ඕනකම තියෙන්නේ අවිද්‍යාවේ තණ්හාවේ දෙකේනේ. දැන් අවිද්‍යා තණ්හා ප්‍රවීණ වුණාම ආයෙ මේක හදන්න දෙයක් එයාට නැහැ. එතකොට එතන අසංකත තත්ත්වයක් තියෙන. අසංකත කියන්නේ මේ අபிසංකත විඥානයේ නිරෝධ වෙච්ච තැන කියලා මේ කියන්නේ. ආයි හදන හිත අபிසංකත විඥානය කියන්නේ සමුදයක් නොවීම නේද ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ නැවත සකස් කරන හිතක් එතන නැහැ. අபிසංකත විඥානය කියලානේ ඔකට අපි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. ආයි හදන හිත ආයි ආයි තණ්හාවෙන් අවිද්‍යාවෙන් හදන්නේ හිතේ අවිද්‍යාව තණ්හා දෙක තියෙනවනේ. ඒ දෙක නැති තැන ඒ මොනවද දන්නද අර නිකන් අපි ඒ වෑන් අර මොන හරි ආහාරයක් ගැන මම උදාහරණයක් කිව්වේ. ඒ ආහාරය නැවත නැවත සකස් කරන්න අවශ්‍යතාවයේ නැත්තම් ඒක නැවත නැවත සකස් කරන්නේ ඒකයි ඔය අසංකත කියන වචනේ නිවනට යෙදෙන්නේ. ඕක ටිකක් හරි සියුම් කාරණයක්. නිවන අර සමහර අය ඔය අසංකත කිව්වම අර නාම රූප ධර්ම වගේ ඒවයි පැත්තෙන් හිතලා නිවන මෙහෙමයි. මේ මේක හේතුඵල ධර්මයෙන් සකස් නොවුණු එකක් කියලා කියන පුරුදු වෙලා තියෙනවා. අටුවාවේදීත් ඒක එහෙමයි තමයි කියන්නේ. අටුවාව කියන්නේ අපේ පුරාණ ධර්ම විස්තරයනේ. පුරාණ ධර්ම විස්තරයේදීත් ඔහොම කියන්න පුරුදු වෙලා තියෙනවා. නමුත් අபிසංකත විඥානයක් නැති තැන නිවන. ඒ කියන්නේ ආයි හදන්න ඕන කමක් නැහැ. ආයි හදන්න මේ අවිද්‍යාවෙන් තණ්හාවෙන් ආයි මොකටද හදන්නේ? අවිද්‍යාව තණ්හා නැති දැන එහෙම හැදීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙමයි. ඉතින් Tamanට ඕක මම මේ න්‍යායකට මේ සමහර අය කියනවා ස්වාමීන් වහන්සේ ඔතන ඔව් ඔතන සමහර තැන්වල කිව්වා ස්වාමීන් වහන්සේ මොකුත්ම නැති තැන. ආ. එහෙම කියලා කියන්නේ මෙතන ගොනා කියන මෙතන පංච උපාදානස්කන්ධය සකස් නොවීම නේද ස්වාමීන් උපාදාන කර උපාදාන කිරීමම අර සංකතනේ අபிසංකතනේ උපාදාන කරන්නේ නේද මෙතන. ආයි හදන එකටනේ උපාදාන කරනවා කියලා කියන්නේ. යලි සකස් කිරීම. ඒක අවිද්‍යාවෙන් කරන වැඩක් නේද උපාදාන කිරීම. තණ්හාවෙන් අවිද්‍යාවෙන් කරන වැඩක් නේ. ඉතින් එහෙම එකක් නෑ. ඒක නැහැ කිව්වොත් ඔන්න හරි. මොකොත් නැහැ කියන තැන මේ නාම රූප නැහැ කියන එක නෙමෙයි. දැන් නිවන කිව්වම හුඟක් අය කියන්නේ නාම රූප ධර්ම නැති දැනක් වගේ කියලා කියන්නේ. එහෙම කියලා නේ කියන්නේ. නෑ එහෙම නෙමෙයි. අபிසංකතේ නොකරන තැන. අවිද්‍යාවෙන් තණ්හාවෙන් වැඩ නොකරන තැනක් එතන. එතන වැඩපලක් තමයි. <laughs> එතන කෙරෙනවා යමක්. මොකද නැත්තේ? ආදන් වහන්සේලා යමක් කියනවා, කරනවා, හිතනවා. ඇයි නැත්තේ බුදුහාමුදුර අවුරුදු 45ක් කෙරුවා. හිතුවා, කිව්වා. මොකද නැත්තේ? කෙරෙනවා, හිතනවා, කියනවා. මොකොත් නැති තැනක් නෙවෙයි නාම රූප තියෙන තැන. පංචස්කන්ධයක් තියෙන තැන. හැබැයි අසංකත කිව්වේ අபிසංකත නෑ අபிසංස්කරණය නොකරන තැනක් නිසා. ඒ අර්ථයෙන්. ඕක මං කියන්නේ තමා තුළින් දකින්න කියලා. අපිට දැන් සමහර ඒවා කරන්න ඕනේ නැහැ. සමහර දේවල් දැන් බොහෝ දේවල් දැන් කරන්න ඕන වෙලා නැහැ. අන්න ඒක දකින්න. ඒක දැක්කනම් හරි. මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මාත් එක්ක කෙනෙක් කතා කරා ස්වාමීන් වහන්සේ මේ අසංකත නිර්වාණ ධාතුව ගැන කිසි දෙයක් නැහැ කියලා. ඒක ඒක නිසාමයි මම මේ ප්‍රශ්නේ අහුවේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට. බොහොම පිං. කියන්න. මම ස්වාමීන් වහන්සේ ඇහෙනවා මට. ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ සංගය වාසි වාසි සමාධියන් මට ඔබතුමගේ ප්‍රශ්නේ ඇහුනේ ඇහුන්නේ නැහැ මොකක් කරේ තියෙනවා මේ ශ්‍රවණය වීමේ ගැටලුව. ආයි පොඩ්ඩක් කියනවද සමාවෙලා? ඇහෙනවද මට ඔබතුමීට මාව ඇහෙනවද? ඇහෙනවද? දැන් ස්වාමීන් වහන්සේ ඇහෙනවද? මට නම් ඇහෙනවා. ඔව්. ඔබතුමීට ඇහෙනවා. ආ කියන්නකෝ මේ ප්‍රශ්නේ නැවත කියන්න අපිට මුලින් ශ්‍රවණය වුණේ නැහැ හරියට හුන්නේ. කුසල ඡන්දය උනාදී එනම් ධර්මයේ ශ්‍රවණය කිරීමටම ඇති කැමැත්ත පවා අපි පදානස්ති රසයෙන්ම වටහාගත යුතුද සමහර වෙලාවට අපිට ඒ කිව්ව ධර්මය විඥානාත් එකම විඥාණයෙන් අපි උපහාගන්න ස්වභාවයක්ද තියෙන්නේ කියලා තෝරලා දෙන්න. ආ මේ නෑ අපි ප්‍රඥාවෙන් දැක ගන්න ඕනේ ඒක. කුසල ඡන්දය මට මේ ධර්ම ශ්‍රවණය කරන්න එහෙම නැත්නම් මට මේ ධර්ම මාර්ගයේ යන්න මේ යහපත් දේ කරන්න මට කැමැත්තක් ඇති වෙලා තියෙනවා. එතකොට ඒක මෙන්න මේ මේ පැති වලින් ගත්තම මේ මේ යහපත තියෙනවා මේ මේ ප්‍රයෝජනේ තියෙනවා මේ මේ යහපත සිද්ධ වෙනවා මේකෙන් කියලා එහෙම දකින්න එකනේ අපි ප්‍රඥාවෙන් දකිනවා කියන්නේ. අර කාමච්ඡන්දය ඇති වුණාම අපි ඒකත් ප්‍රඥාවෙන් දකිනවා. මේ කාමච්ඡන්දය මෙන්න මේ මේ ආදීනව තියෙන මේ අයහපත තියෙනවා. මේක හසුරවන්න ඕන මෙහිමයි. ඊළඟට කුසල ඡන්දය ඇති වුණාම ඒකේ ආනිසංසය දකින්න මේ මේ යහපත සිද්ධ වෙනවා. ඒක නිසා කුසල ඡන්දය මෙහෙවන්න ඕන මෙහෙමයි. හැබැයි දෙකටම අපි ගැති වෙන්නේ නැහැ. කුසල ඡන්දයටත් ගැති වෙලා බෑනේ. ඒක හරියට හසුරවාගෙන යෑමක් තියෙන්නේ. ගැතිවීමක් නැහැ. බැලවීමක්, දාසවීමක්, ගැටවීමක් නැහැ. එහෙම වුණ ගමන් එතනක් පටලැවිල්ලක් හැදෙන. දැන් කුසල ඡන්දයට ගැටි වුණොත් මට ඒකම ඕනේ, ඒ බණ මහන්න ඕනේ, ඒ වෙලාවෙම අහන්න ඕන. මට වෙන මොකුත් කරන්න බෑ. ආදී වශයෙන් කියලා කුසල ඡන්දයක් තමයි. නමුත් ඒකට බැලවුණොත්, ගැටි වුණොත්, දාස වුණොත් එතන වෙනත් අර්බුදයක් පටන් ගන්නවා. වෙනත් ගැටලුවක් ආරම්භ වෙනවා. ඒකයි මේ ඡන්දය කුසල ඡන්දේ වේවා කාම ඡන්දේ වේවා දෙකම ප්‍රඥාවෙන් දකින්න කියන්නේ. සංසං වාජ්ජත්තං කාමච්ඡන්දනේ යමක් පිළිබඳව කැමැත්ත. අපි මෙතන කුසල ඡන්දේ කියන දේ මතුවලා වන්නේ. දෙකම දකින්න ඕන ප්‍රඥාවෙන්. මම හිතන්නේ මේක ඔබතුමීට පැහැදිලි ඇති කියලා. ඔව් සම්මත පැහැදිලි නා. හරි. ඔව් ස්වාමීන් වහන්සේ ලාවක් තියෙනවනේ ස්වාමීන් වහන්සේ. කමක් නැහැ කතා කරමු. ඊනස් ඊනස් එහෙනම් ස්වාමීන් වහන්සේ අපිට ඇත්තටම මේ අද කතා කරපු සංගත ධර්මයන් තුල අපි විවිධ නිමිත්ත හැල හැප්පීම් වලට නිරන්තරයෙන්ම ස්වාමීන් වහන්සේලා වෙනවා ඒවට ඇත්තටම අද ධර්මදේශාම ස්වාමීන් වහන්සේ මට මගේ ජීවිතයේ මේ දවස්වල ගත කරන ජීවිතය තුළ මහත්ම විදියට ලොකුම උපකාරයක් වුණා ස්වාමීන් වහන්සේ. ඒ මොකද කිව්ව වහන්සේගේ ඒ දෙන අනුශාසනා කාණාස පිළිපදින්මින් ගියත් ඇතැම් අවස්ථාවල ඇත්තටම අපේ අනිත්‍ය නිසා වෙන එන ප්‍රශ්න අපිට එන ප්‍රශ්න තුල අනිත්‍යයි කියන කරන දකින දේවල් තුල ස්වාමීන් වහන්සේ ඇත්තටම හිත විචිත්ත වෙනවා ස්ථාවරෙන් වහන්සේ නමුත් අද ස්වාමීන් වහන්සේ අද ධර්ම දේශනාව තුල මම මගේ විචිත්ත ඒ කට විලි මුල් බෝලයක් සම්මලින්ම ස්වාමීලා තූපකයි තුනා මේක තමයි සායලස මට කිය යුත්තේ බොහොම ලස්සනට මට බුද්ධ අක්ෂම තේරුම් ගියාසානාස තවත්තව වැටහීමක් ඇති වුණා ඔබ සිතා මේ බඳෝම අවබෝධ කර ගැනීම පිළිබඳව වාර්ෂයට මහත් වූ කුසලයක් අත් වේවා කියලා සායලස මහා ගෞරවයෙන් දීපානම නමස්කාර කර කියනවා ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි කි. දයිතින් ඒක තමයි ඇත්තටම අපේ මේ ධර්ම සාකච්ඡාව මේ දහම් හමුව අපේ ජීවිතය තේරුම් අරගෙන ජීවිතයේ ප්‍රශ්නෙට හරියට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ඇතිවීමම තමයි මේක තුලින් වෙන්නේ ඉතින්. මම හිතන්නේ ඒක ලබා ගත්තා නම් ඒක තමයි අපේ දහම් හමුවේ මේ ප්‍රතිඵලය වෙන්නේ. ඒක ඒක ඒක තමයි අපේ ඉලක්කය. ඉතින් අවබෝධය තුලින් අපිට විවිධ ජීවිතයේ හැලහැප්පීම් තියෙන. ඒක නැහැ කියන නැහැ කියන්න බෑ. ඒක කොයි වෙලාවෙ මේ தත්ත්වය වෙනස් වෙනවද කියන්න බෑ. අනිච්චන් කියන්නේ ඒක. ඉතින් වෙනස් වුණාම අපි ඒක තේරුම් ගන්නවා. සමහරට අපේ ඡන්දය අපි කතා කරා අපේ කැමැත්තක් තියෙනවා. මෙන්න මේක මෙහෙම වෙනවා නම් හොඳයි මේ විදිහට වෙනවා නම් හොඳයි කියලා කැමැත්තක් තියෙන්න පුළුවන්. නමුත් මේ කැමැත්ත දැන් අපි දකින්නේ ප්‍රඥාවෙන්. මේ කැමැත්ත වෙනස් වෙන එකක්. අපේ කැමැත්ත මෙහෙමයි. නමුත් මේ කැමැත්ත සමහරට ඉටු වෙන්නත් පුළුවන්, ඉටු නොවෙන්නත් පුළුවන්. ඒකේ විදිහට වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. එතකොට අපි ප්‍රඥාවෙන් දැක්කොත් මේක ගැටලුවක් නෑ. නිකන් අර විඥාණයෙන් සාමාන්‍ය විදිහට දැක්කොත් ගැටලුවක් හිතෙනවා. ඉතින් ඒකයි මේ ධම්මානුපස්සනාවේදී කියන්නේ මම හිතන්නේ ජීවිත ප්‍රශ්න දහම තුළින් දකින කෙනෙක් බවට පත්වීමමයි මේ ධම්මකට ආවා කියලා කියන්නේ. ජීවිත ප්‍රශ්න නැහැ කියන එක නෙමෙයි. සමහරව හිතනවා ධම්මකට ආපුවම ජීවිත ප්‍රශ්න තියෙන්න බෑ කියලා හිතනවා. නෑ ජීවිත ප්‍රශ්න ටික එහෙමම තියෙනවා. ඒ ටික එහෙමම තියෙනවා. ඒවා අඩු වෙනවා වෙන්න පුළුවන් වැඩි වෙනවා වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අපි මේ ධර්ම මාර්ගයට ආවා කියලා කියන්නේ ජීවිත ප්‍රශ්න ධහමට අනුව දකින්න පුළුවන්. හසුරවන්න පුළුවන්. අර පජානාති කිව්වේ ධහමට අනුව දකින්නවා කියන එක. ඒ වගේ මේ ධර්මතාවය හසුරවන්න පුළුවන්. ධහමට අනුව වෙනදා අපි දහමට අනුගත ජීවිතයක් නැති තැන අපි ඒක හසුරවන්නේ හරි බාල විදියට. අපි බාල විදියට. ඔව්. කරගෙන. ඔව්. දැන් අපිට පුළුවන් ඒක හරීම ගොඩාක් ඉහළ මට්ටමකින් ඉඳගෙන ඒ දේ හසුරවා ගන්න. ඉතින් මේ හැසිරවීමමයි ආර්යය කියලා කියන්නේ. ආර්ය කියන්නේ මේක. ප්‍රශ්නේ පලා යන එක නෙමෙයි. ප්‍රශ්නේ ඉන්න පුළුවන්. නමුත් ආර්ය කියන්නේම මේක ප්‍රඥාවෙන් දැකලා හසුරවන කෙනා. ඉතින් ඒකට මේ ධහමමයි අපිට උපකාරී වෙන්නේ. හොඳයි. අපිට ඒ ගැන සතුටුයි ධර්ම මාර්ගයට එන ඇත්තෝ මේ මේකෙන් ප්‍රයෝජන ගන්නවා තමන්ගේ ධහම ජීවිතේ හසුරවනවා ධහමට අනුව හොඳයි මම හිතනවා අද අපිට ගත හැකි කාලය ඊට වඩා ගන්න බැරි වේවි කවුද කාංචරන් සාරණන් හා කියන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. හා. එතකොට ස්වාමීන් වහන්සේ නීවරණ ධර්ම කියන්නේ අපි අර මේ වේදනා නාම ධර්මයට අලක් නේද? එතකොට ඒක අපි මේ මානසිකාර කරද්දී යෝනිසෝ අයෝනිසෝ මානසිකාරයේද අභිසං අභිසං මේ අභිසංකත මේ කියන්නේ කියන කාද පොඩ්ඩක් ඔව් හරි. තේරුම් කරලා දෙනවා සංඝහන්ස. හරි හරි. මේක අයෝනිසෝ විදිහට මනසිකාර කිරීම අபிසංස්කරණයක්. ඒක නිසා අපි දැන් යෝනිසෝ විදිහට මනසිකාර කරන්නේ. ඒ කියන්නේ මේක ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා. ඒක ගැන හිතන විදිහ තියෙනවනේ. ওই මානසිකාර කියන එක අපි සරල සිංහලට ගමු හිතන විදිය කියලා. අන්න හිතන විදිය දැන් අපි ධහමට අනුව හිතන. ඒක තමයි යෝනිසෝ මානසිකාරය. දහමට අනුව හිතන මේක මෙහෙමයි. මේක හේතුඵල ධමයක් මේක ඇති වෙලා ඇති වෙනවා හේතු අනුව පවතිනවා හේතු අනුව නැති වෙනවා හේතු අනුව ඉතින් මේ ධහමට මේ ධර්මතාවයට මම ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න අවශ්‍ය නැහැ ඇලුනොත් ගැටුනොත් මුලා වුනොත් වෙන්නේ මේකයි ඉතින් මම නොඇලී නොගැටී නොමුලාව කටයුතු කරන්න ඕන මේක හසුරන්නේ මෙහිමයි කියලා අන්න ඒ විදිහට හිතන එක යෝනිසෝමනසිකාරය එතකොට අර අபிසංකතයක් වෙන්නේ අபிසංස්කරණයක් වෙන්නේ මොකද එතන අවිද්‍යාවෙන් නෙවෙයි මේ යන්නේ ප්‍රඥාවෙන්නේ. එතකොට ඔබතුමී කියපු දේ හරි මේක අභිසංස්කරණයක් වෙන්නේ අයෝනිසෝ මනසිකාරයේ ගියොත්. එතකොට අභිසංකත නැහැ යෝනිසෝ මනසිකාරයේ පැත්තෙන් යනකොට. මේක දිහා සිද්ධිය වෙනවා සිද්ධිය නැත්තේ නෑ මේක මෙහිමයි. දහම තුලින් තේරුම් ගන්න ධර්මතාවයක් හැටියට තේරුම් ගන්නවා. දහමට අනුව මෙහෙවා ගන්නවා. හිතන්නේ කල්පනා කරන්නේ කතා කරන්නේ සාකච්ඡා කරන්නේ අර්ථකථනය කරන්නේ ඔක්කොම ධමයට එතකොට එතකොට යන්නේ යෝනිසෝ මනසිකාර පැත්තේනේ එහෙම පුළුවන් නේද එහෙම හ්ම් අන්න එහෙම යන්නේ එතකොට අපි ඒක පැහැදිලිව සාමිනා චෝබම් හොඳයි එහෙනම් අපි අදට අපිට ගන්න පුළුවන් කාලය මම හිතන්නේ ඉක්මලා තියෙන නිසා සාමූහික සාකච්ඡාවට අපි මෙහිම කාලය අවසන් කරනවා. නමුත් පෞද්ගලිකව කතා බහ කරන්න අවශ්‍ය නැත්නම් අපි මතක් කරලා තියෙනවා Skype මාධ්‍යයෙන් හෝ එහෙම නැත්නම් දුරකථනයේ හරහා හෝ මේ තවදුරටත් සාකච්ඡා සම්මන්ත්‍රණ කරත හැකි තම තමන්ට අදාළ වන්නා වූ දේවල් තියෙනවනම් ඉතින් ඒ කාරණෙත් මතක් කරමින් එතකොට අපි නැවත සාකච්ඡාවට හෙට මුණ ගැහෙන්නේ නැහැ. අනිද්දා තමයි අපි නැවත මුණ ගැහෙන්නේ. ඒ මුණ ගැහිීමේ අපේක්ෂාව ඇතුව අද ධම්මම මෙතකින් නිමා කරනවා. අද අපි ධම්මානුපස්සනාවට ප්‍රවේශයක් ඇති කරගත්තා. ඉතින් අපි නීවරණ ධර්ම ගැන ඊළඟ සාකච්ඡාවේදී සම්පූර්ණ අපි නීවරණ ධර්ම ධර්මතාව විදිහට තේරුම් ගන්න උත්සාහ කරමු. අද අපි කාමච්ඡන්දය ගැන විතරයි පොඩ්ඩක් ධර්මතාවක් හැටියට දකින්න උත්සාහ කළේ. නමුත් ඒක දැන් ඒක කමටහනක් කරගන්න. තමන්ගේ හිතේ ඇති වෙන කැමැත්ත හෝ අකමැත්ත. මේ දෙකම තමයි කාමච්ඡන්ද කියන්නේ. ඒක නිතරම මේ අකුසලයක් විදිහට මුණ නරක කරගන්න එපා. එහෙම එකක් ආපුවාම කැමැත්තක් තියෙන කෙනා කැමැත්ත වැරදි කියන තැනට එන්න එපා. කැමැත්ත ධර්මතාවයක් කියන තැනට එන්න. ධම්මානුපස්සනාවේදී එහෙමයි. කැමැත්ත හෝ අකමැත්ත. එතකොට ඒක දහමට අනුව දකින්න, දහමට අනුව හසුරවන්න. එතකොට ඒ කැමැත්ත අකමැත්ත කියන එක ගැටලුවක් නෙමෙයි. ගැටලුවක් නෙමෙයි. ඉතින් ඕක අපි කමටහන කරගෙන කැමැත්ත අකමැත්ත කියන කාරණේ කමටහන ඇටියට තියාගෙන ඕක හොඳට හසුරවන්න බලමු. මෙහෙවන්න බලමු, උත්සාහ කරමු. සිහිය පවත්වමු, වීරිය පවත්වමු. මං කියවනේ සතියයි, වීරියයි, ප්‍රඥාවයි තියෙන තැන කාමච්ඡන්දය. කැමැත්ත හෝ අකමැත්ත ප්‍රශ්නයක් බවට හැරෙන්නේ ප්‍රශ්නයක් බවට හැරෙන්නේ අපි උත්සාහ කරලා බලමු. බැරි නෑ. මේ ධර්ම මාර්ගේ යන්න පුළුවන්. එහෙමනම් ඔය කමටහනත් එක්ක අපි අද දහම් හමුව නිමා කරනවා වෙනද වගේම අපේ මේ උතුම් අවස්ථාවට සදහම් හමුවට සහ සම්බන්ධ වුණු එකතු වුණු අපේ කල්යාණ මිත්‍ර හැම දිනාටම මේ උතුම් ධර්ම අවබෝධය මේ ජීවිතේදීම ධම්මානුපස්සී විහෙරණයට එන්න. ඒ කියන්නේ සියලු නාම රූප ධර්මතා ධර්මතා හැටියට දැකගෙන කටයුතු කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ අවබෝධය තුලින් ඇති වේවා. එයම නිර්වාණය බවට පත් කරගන්න හැම දිනාටම අවස්ථාව සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අද අපේ සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.